समागम सदा नमस्कार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 සදා පූජනීය වන්දනීය අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අතිශීල දෙනා කෙරෙහි ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා මේ හැම දිනම මෙතන ඉඳලා මේ දේශනාව බොහොම හොඳට නොවිසරුණු මානසිකින් යුක්තව ශ්‍රවණය කරන්නට ඕනේ. ස්වභාවයෙන්ම මේ දේශනාවේ යම් කිසි ගැඹුරු ස්වභාවයක් තියෙනවා. ඉතින් විසුරුණු මනසක් ඇතිව ශ්‍රවණය කළොත් නිකම්ම වචන ටිකක් විතරක් කන්නේ හැපිලා අපිට මේකෙන් අර්ථයක් වෙන්නේ නැහැ. ගැඹුරු දෙයක් වුණත් ඒකේ ගැඹුරු බව නොසලකා මම හැම වෙලාවෙම දෝෂනා කරන්නේ නිකබුරු සරල දේ වුණතරන් ඇහෙනවා ගැඹුරු දේ ගැඹුරුයි කියලා අපි අතහැරිය තෝරන දෙකේ වචනවත් කවදාවත් වෙන්නේ නැහැ ඒ නිසා මගේ දේශනා වල බොහෝ සෙයින් ධර්මයේ ගැඹුරු පැත්තක් මම පෙන්නන්න උත්සාහ මොකට උපමාවක් ගන්නේ ගණන් හදන ළමයෙකුට ගණන් හදන්න බැරි වෙනකොට හාපුතේ දෙයිනම් චිත්‍රාඳින්න කියලා දුන්නොත් මේ ළමයා කවදාවත් ගණනක් හදන්නේ නැහැ. නමුත් වැරදි වැරදි හරි දැනලා හරි ගහලා හරි ගණන් හදන්න නැවත නැවත ඉගෙනුම් කවදාම හරි දවසක නැතරනක් හදාගන්නේ. ඉතින් මේ දුක්සහගත සසරෙන් එතර වෙන මේ ධර්මය අපිට හුරු පුරුදු නැහැ කියලා අපේ මනසට හුරු පුරුදු විදිහේ රටාවකින් අපි ගියා කියලා අපිට හුරු පුරුදු නැති වුණාට ඒ යථාර්ථය අපි කවදාම හරි දවසක හුරු පුරුදු කරගෙනම සසරෙන් මිදෙන්න වෙන්නේ. ඉතින් ඒ අපිට හුරු පුරුදු නැති නමුත් හුරු පුරුදු කරගත යුතු ඒ යථාර්ථ ස්වභාවය, ගම්බීර ස්වභාවය අපිට කවදාවත් කාගින්වත් නොලැබුණොත් අපි කොහොමද ඒක වුරු කරගන්නේ? මෙහෙම දෙයක් තියෙනවා කියන දැනුමක්වත් අපිට එන්නේ කොහොමද? ඒ නිසා මේ මම පැති වෙන්නේ නැති සමහර විට. බොහෝසෙයින්ම මේ දේශනාවද ටිකක් ගැඹුරු ස්වභාවයක් තියෙනවා. නමුත් නොවිසුරුණු මනසකින් මේක ශ්‍රවණය කළොත් ඇත්තටම ඕනම කෙනෙකුට අනුමාන ඥානයක් හෝ ඒ තුලින් ලැබෙනවා ලබා ගන්න පුළුවන්. ඒකම තවත් වටිනාම දෙයක් තමයි මේ වගේ මාත්‍රිකාවක් මුල් කරගන්නට හේතුව මේ සසරෙන් එතර වෙන්න ඕනේ සසර දුක්සහගතයි අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ කියන අදහස අපි හැම කෙනෙකුටම තියෙනවා ඒ අදහසේ පිළිතලා මේ වෙනකොට කුමනෝ විදිහේ භාවනාවක් හැම කෙනෙක්ම අපි හුරු පුරුදු කරනවා. නමුත් මෙතෙන්දී කුමන විදිහකෝ භාවනාවක් හුරු පුරුදු කරනවට වඩා භාවනාවක් කළ යුත්තේ මොකටද කොතෙන්ටද කියන දැනුම අපිට වටිනවා. ඉතින් මොනවාම හරි දෙයක් කරනවට වඩා මොකද්ද කළ යුත්තේ කියන දැනුම ශ්‍රේෂ්ඨයි කියන තැන දන්න නිසා නිවන නැත්තම් නිවන් දක්නවා කියන පදයේ අර්ථය ජීවිතයකට ලැබෙන්න ලබා ගන්න පුළුවන් වෙන විදිහේ මාතෘකාවක් තමයි මේ ටික විස්තර කළාම කෙනෙක් භවනා කරනවා නම් කල යුත්තේ මේ සඳහා නේද අපි භවනා කරනවා නම් කල යුත්තේ මෙන්න මේ සඳහායි මේ වගේ දැනකටයි මේ වගේ මනසක් හදාගන්නයි නේද කියන උත්තරය හම්බ වෙනවා ඊට පස්සේ අපි කෙනා කෙනාට බාහිර ප්‍රශ්න ගැටළු වලට පැටලෙන්නේ නැතුව ඉලක්කයක් කරා ඒකත්වයකට යන්න පුළුවන් හැකියාවද ලැබෙනවා. ඒ වගේම මේ දේශනාව උදේ ශ්‍රවණය කළාම මේ වගේ වටිනා අපේ ජීවිතයකට, මනුෂ්‍ය ජීවිතයකට වටිනාකම ලැබෙන වටිනාකම ලබා ගන්න පුළුවන්. බොහොම වටිනා අවස්ථාවක් ඒ නිසා නැවතත් මතක් කරනවා මොකද කයක දැනක තියෙනවා වගේ හිතත් එක්කෙන් කරන ධර්මයේ ස්වභාවය කරන්නේ. මෙතනදී මම මේ මාත්‍රිකාව වශයෙන් තබපු ධර්ම පාඩේ විස්තර කරන්න කලින් මට හිතුණා හැමදාම මතක් කළත් අදද ටිකක් මතක් කරන්න ඕනේ සසර ස්වභාවය කියන එක. මොකද සමහර විට මේ කරන ආධුනික අවස්ථාවෙන්න පුළුවන් තවත් කාරණාවක් තියෙනවා ඒ කියන්නේ ලෝකේ තියෙන අරමුණු වල කෙලෙස් සහගත අරමුණු වල අනිත්‍ය දැක්කේ නැති වුණාට බණ වචන වල අනිත්‍ය දිනුතු නිමුන්ටම දකින්න හින්දා දහම් කර්ම වල අනිත්‍ය දකින්න මනස රැඳෙන්න තියෙන එකම දේ නැවත නැවත කියන්න උඩ. එතකොට මෙතනදී සසර ස්වභාවය පොඩ්ඩක් මතක් කළොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේවදූත සූත්‍රයේදී කොහොම වටිනා කාරණාවක් වෙනවා මෙන්න මේ කාරණාව හොඳට හිතන්න. මෙන්න මේ ටික අපිට නැතිකම විතර තියෙන ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මට කවුරු දෙවියෙක්වත් කිව්වේ කාගෙන්වත් අහලා කියනවත් නෙමෙයි. මිනිස් ඇස ඉක්මෝ පිවිසුත් දිවසින් මම දකින්න කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මතක් කරලා අපවෙනවා. තව කාරණාවක් කියනවා බුදුරජාණන් දේශනා කරනවා. මහණෙනි ඇස් ඇති පුරුෂයෙක් ජනෙල් දොරවල් ඇරලා තියෙන ජනෙල් දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා නම් ওই ගෙවල් දෙක මැද්දේ ඇස් ඇති පුරුෂයෙකුත් ඉන්නවා මේ එක ගෙදරකට පිටින් ගම් කවුරුහරි ආවොත් ඇස් තියෙන නිසා එයාට එකක් පේනවා ඒ ගෙදරින් එළියට ගියොත් කවුරුහරි ඒකත් එයාට පේනවා ඒ ගියේ අවට ඔබමෝග හැසිරෙනවා එකක් පේනවා මේ ගෙවල් දෙක මැද්දේ ඉන්න නිසා අනිත් ගේ ඇතුලේ එළියෙන් ගම් කවුරුහරි ගෙදරට ආවොත් ඒකත් ඇසට පුරුෂයට පෙනෙනවා. ඒ ගෙයින් එළියට ගියොත් එකක් පෙනෙනවා. ඒ ගේ ඇතුලේ ඔබ ඔබ කවුරු හරි ඇතුලට නම් එකක් පෙනෙනවා. මහන්නේ ඒ වගේ මම කියලා බුදුරජාණන් වහන්සේ තමගේ සර්වඥතා ඥානෙ සාක්ෂි කරගෙන කිසිම කෙනෙක්ගෙන් අහලා දැනගෙන නෙමෙයි කෙලින්ම බුදුරජාණන් සිතුනක ඒ වගේ මම කියලා බුදුරජාණන් වහන්සේ තමන්ව නිදසුනක් කොට උපමාවක් කොට තබලා මහන්නේ අර ගෙවල් දෙකක් වගේ මට මෙලවත් පෙනෙනවා පරලොවත් පෙනෙනවා මෙලව ඉඳන් කුසල අකුසල කර්ම කරලා පරලොව ගිහිල්ලා දුක් විඳින සත්‍යය සැප විඳින සත්‍යය දකින්නවා පරලොව ඉඳලා මෙලොව එන සත්‍යයත් මහණෙනි දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ සර්වතථා ඥානය මුල් කාරණාව කරගෙන මෙන්න මේ සිද්ධිය ඉස්සෙල්ලා දෙන්නවා. දෙන්නලා මෙලොවෙන් පරලොවටත් යන පරලොවෙන් මෙලොවට එන සත්‍යය දකින්නවා කියලා තමන්ම තමන්ගේ දැක්මත් පෙන්නලා ඒ තමන්ගේ දැක්මට අනුව මේ ලෝකේ ඉන්නකොට නොයෙක් විදිහේ අකුසල කර්ම සමාදානෙන් යුක්තව කුසල කර්ම සමාදානෙන් යුක්තව සුගතිගාමී වෙලා නැවත මිනිස්සු වෙලා දෙවියෝ වෙලා බ්‍රහ්ම ලෝකෙ වෙලා ඉපදිච්ච සත්ව විඳින සත්‍ය දකිනවා මෙලෝ අකුසල කර්ම සමාදානෙන් යුක්ත ප්‍රේත ලෝකේ අසුර ලෝකේ තිරිසන් ලෝකේ නිරේ ලෝකේ වැටෙන දුකින් සත්‍ය දකින්නවා කියලා ඊට පස්සේ ඒ නිරේ පැවැත්ම ගැන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා. කිවතුනි අපිට ওই මට්ටම පෙන්වනවා නම් අපි මෙහෙම ඉන්නේ නැහැ. නමුත් අවාසනාවකට දැන් මේ සූත්‍රය දෙන්නනවා ඒ ගොඩක් අපාය විස්තර තියෙනවා එලිසත්ය දුකටපත් වුණාම අපායට ගියාම පංචවිධ බන්ධනය කරන හැටි යක්කට පොළවේ රත් වෙච්ච නිදි කරවලා අත් දෙක කකුල් දෙක දිගහැරලා අත් දෙකටත් යකඩනයක් ගහලා අනිත් අතට ගහලා කකුල් දෙකටත් ගහලා පපුව මැදිනුත් කරලා පංච බන්ධනය නැමැති කර්මයක් කරන ඇති. ඊට පස්සේ සංචීවය වගේ නාමකයක උපන්නාම අස්ත කපනවා, කකුල් කපනවා, කන්නාස කපනවා, කෑලි කෑලි වලට කපනවා සංජීව කියලා කියන්නේ. කූරු, කටුකු, තියුණු දුක් වේදනා විඳිනවා ඒ කර්මය නොගෙවිදී ඒකත් කලුරිය කරන්න කලුරිය කරපු ගමන් කර්මානුරූප අපව උපදිනවා. සංජීව කියන්නේ නැවත උපදිනවා. මේ විදිහේ අනන්ත අපරිමාණ දුක් විඳින නිර්සත්‍යය ඊට පස්සේ ගින්නිගෙන දැවෙන යක්කඩ පොළවේ අඟුරු පොළවේ ගොනුන් වගේ කරත්තුල බැඳලා ඇදගෙන යන හැටි බුදුරජාණන් වහන්සේ මහා විශාල විස්තරයක් දෙවිඳු සූත්‍රවල සූත්‍රවලදී වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම සසර දුකයි කියලා කියන්නේ නිකන් නෙමෙයි. මේ දුක්සහගත අපාය දුක නොඉක්මන නිසා මේ අපායේ තියෙන දුක දැකලා එතකොට ස්පර්ශ ආයතන හයෙන් යම් අරමුණක් යම් ස්පර්ශ ආයතනයකට හම්බ වෙනවා නම් දුක්ඛ කටුකු අමිහිරු අමනාපු අරමුණක්ම හම්බ වෙනවා නිවිලිය මිහිරි ස්වභාවයෙන් යුක්ත අරමුණක් හම්බ වෙන්නේම නැහැ. මහන්නේ මෙබඳු උප්පත්ති තියෙනවා මේ විඥානේ ඒබඳු හීන ධාතුවේ පිහිටනවා. මහන්නේ ඒ නිසාම මම සතර දුකයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මහන්නේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකක් දෙපැත්තට තියෙන හිඳයි මෙලොව ඉන්න සත්‍යයක් වෙනවා පරලොව සත්‍යයක් වෙනවා පරලොව දුක දැකලා මෙලොව ඉන්න අයට කියලා හොඳට හදාගන්න කැමති නම් බුදුජාත බල කරන්න ධර්මතාවය කියනවා. දෙපැත්තට එන්නේ හින්දා ඔය එහා පැත්තේ සැප විඳින අයත් ඉන්නවා දුක් විඳින අයත් ඉන්නවා මෙහෙම පැත්තක් තියෙනවා කියලා මෙලොව කට්ටියට කියනවා. මෙලොව හොඳට හිටියාම හිටපු නිසා පරලෝ මෙහෙම හොඳට හිටියා මෙලොව හොඳට හිටියොත් පරලෝ යහපත් වෙනවා මෙලොව නරක හිටියොත් පරලෝ යහපත් වෙනවා කියලා පෙන්වනවා ඊට පස්සේ පරලෝකයට ගිහිල්ලා කියනවා උඹලා පරලෝ අනිත් ලෝකේ මනුස්ස ලෝකේ ඉන්නකොට මෙහෙම හොඳට හිතපු හින්දා උඹලා මෙතන ඉන්නේ. උඹලා මනුස්ස ලෝකේ ඉන්නකොට මෙහෙම දුක් විඳ හින්දායි අද මේ වගේ දුක් විඳින්න කියලා එයාට තියෙනවා. නමුත් අපිට තියෙන එක හැ. දෙපැත්තක් නැතිකම හින්දා නෙමෙයි දෙපැත්තක් අපිට තියෙනවා. නම් තියෙන්නේ කෑ. මෙලෝ ඉන්න අපිට පරලෝකෙන්න. හැබැයි අවාසනාව කියන්නේ පරලෝකෙට ගියාම එතනත් වෙනවා මෙතනත් වෙනවා. ඒ වෙනමුකුත් නෙමෙයි දුක වැඩි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිදිසත්‍ය අපායට වැටුනහම අපායේ තියෙන ඊටාම කූරු කටුකු තියුණු දුක් වේදනා විඳිනවා. ඒ නිර්සත්‍ය විඳින දුක් වේදනාව දකින යම රජුරවන්ට මෙහෙම හිතුනවලා යම රජුරෝ කියන්නේ නිරේ පාලනය කරන කෙනෙක්. හැබැයි එයා වේමනික අසුර කෙනෙක්. එයා යම් කිසි විමාන අසුර කෙනෙක්. එයා දුක් විඳින්නේ නැහැ. නමුත් එයාට හිතනවලු අනේ මම මේ සත්‍යය අකුසල කර්ම කළා මේ තරම් දුක් විඳිනවා මේ සසර හිටියොත් මෙබඳු දුක් හිස් වෙන්නේ අනේ මම මිනිස්සෙක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා නම් මේ සාස්ත්‍රුන් වහන්සේ මට ධර්ම දේශනා කරනවා නම් අනේ බණත් මට අහන්න හම්බ වෙනවා නම් කියලා මහන්නේ යම රජුලන්ට පවා ඉතිලා තියෙනවා හිතුණා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එතකොට ඒ නිරේත වැටුණු සත්‍යය පපුවේ අත්ගත අඬනවලු. අර කොසල් රජු දැකපු හිණේ තියෙන දුස්සනසෝ කියලානේ. දුක් ජීවිත අපේ ජීවිතේ දුක් සහිතයි කියලා කරවල කියන්න ඕන ඈ අනේ කවද්ද මේ දුකෙන් ගොඩෙන්නේ කියන්න ඕන තව කෙනෙකුට කියන්න ඕන මම මිනිස්සෙක් වුණත් මම දන් දෙනවා සිල් රැකෙනවා භාවනා කරනවා කියන්න ඕන තව කෙනෙකුට කියනවා මම මිනිස්සෙක් වුණත් ඒකාන්තයෙන් පැවිදි වෙනවා ධර්මයේ ඇතිරෙනවා කියන්න ඕන නමුත් ඒ වචන හතර විතරයි කියන්න පුළුවන් උනේ ආපහු යටට කියන. ඒ කියන්නේ මම කතා පොඩ්ඩක් කියන්නම්කෝ. එක්තරා අවස්ථාවකදී කොසල් රජුගේ නිදාගෙන ඉන්නකොට තාම බියජනක සබ්දයක් ඇහෙනවා. ඒ සබ්දේ මුල් අකුරු ටිකක් තමයි කියන්නේ ජූස නාස කියලා. දුසන ස්වරූපය. ඊට පස්සේ රජුරවන්ට මුළු රැම නිින්ද ගියේ නැහැ. රජුරවන්ට මුළු රැම නිින්ද ගියේ නැහැ. රජුර මොකද කරන්නේ? අවදි වෙලා යහනට වෙලා හිටියා. උදේ කාලේ බමුණ ගෙන්නලා රෑ වෙච්ච සිද්ධිය පෙන්වනවා. දෙවියන් වහන්සේ දැන් බමුණ කල්පනා කරන හැම වෙලාවෙම රජුරෝ රවට්ටලා මොනවා හරි උපය ගන්න ක්‍රමයක්. රජතුමනි ඔබට රාජ්‍යයට ඉතාමත් නරකයි. මහා කරදරයක් විපතක් වෙන්න තියෙනවා. ඉතින් රජතුමෝ ඉතින් ඇදුරුවරුනේ මට මේකෙන් බේරෙන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. ඔකට බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි සබ්බසතක දානයක් දෙන්න. මොකද්ද සබ්බසත කියන්නේ? සියල්ලෙන්ම වර්ග වලින් සත්තුන්ගෙන් 100 100 ගෙනල්ලා බෙලි කපුල ලේ පූජාවක් කරනවා. එතකොට ඔය අපට තේරෙන්න පුළුවන්. මේගොල්ලෝ කල්පනා කළා දැන් ගවයෝ එල්ලුවෝ බැටළුවෝ වගේ විතරක් කිව්වහම දැන් ඉතින් මස් දෙනිච්චෙක් නමුත් ඕව විතර කිව්වම මේ බමුණු කෑදරකමද කියලා හිතනවා. නමුත් සබ්බසද කිව්වම මානුෂ්‍යය ඔක්කොම මස් කන සතු නොකන සතු ගත්තාම දැක හිතන්න ඉන්නේ නැහැ. ඒ හින්දා කියන්න ඕන කියලා කතා කරලා සබ්බසදක දාණයෙන් දෙන්නේ කිව්වා. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ දැන් කවුරුත් දරුවන්ට මනුස්සයන්ට ආදරෙන්නේ දරුවෝ මිනිස්සුයෝ ඔය වගේ 100ක් ගෙනල්ලා කනවල දැම්මා. ඒ අයගේ නෑදෑයෝ එක පැත්තකින් විලාප දෙනවා. ඈ ඊට පස්සේ අල්ලියෝ කුකුල්ලෝ හරක් ඔය වගේ සත්තු දැන් 100 100 බැඳලා යාගෙට කටයුතු කරද්දී දැසිදස් සම්කරුව පවා අඬ අඬ කෑ ගහ කඳුළු පිරුණු මොහොනේ තමයි ඔක්කොම වැඩ කරන්නේ. ඉතින් එහාට යනවා මෙහාට යන මල්ලිකා දේවිය ඇවිල්ලා අහන මොකද්ද මේ අද මාලිකා විදින කලබලේ ඊට පස්සේ කොසල් රජුව බයිනවා උඹල රජසතුනේ දිනවා මේ අපිට මොනවත් බලන්නේ මෙච්චර විපතක් මට වෙච්චි ඒ ගැනවත් අවධානය නැද්ද කියලා මල්ලිකා දේවියට දැන්නාම මේ එහෙම මම නරක සබ්දයක් යවුණා ඒක බේරගෙන යාගයක් කරනවා ඉතින් බමුණු යාගයක් කරාම යා කරන්න ඕන කියලා කිව්වහම ඒක එකපාරට කරන්න බුදුරජාණන් වහන්සේ ඉන්න චේතනාවද ඇහුවේ නැද්ද කියලා මට එහෙම අහන්න බැරි වුණා වහම යන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා මල්ලිකා දේව මොකද කරන්නේ කොතන ගියොත් පිටත් කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ ආන මහරජා මොකද මේ අවේලාවේ ස්වාමීනි මම ඊයර මහ නපුරු නරක සත්‍යයක් ඇහුවා මේ ඒ සත්‍ය නිසා මට රැ නිින්ද ගියෙත් නෑ මම ඉති පුරෝහිත බමුණා ප්‍රමුඛ බ්‍රාහ්මණයෝ ගෙනල්ලා මේක ඇහුවාම මට රාජතුමා විශාල නරකක් කියලා කිව්වා ඉතින් මේ නරකේ බේරෙන්න අපි සම්බුසත්ක යාගයක් කරනවා ඉතින් මල්ලිකා කිව්වා මේ භාගතුන් වහන්සේට මෙවව කියන්න ඇවිල්ලා හම්බ වෙන කියලා. ඊට පස්සේ මහරජ මොකද්ද යහුණු શબ્දේ? ඊට පිළිවෙලට කිව්වා මට ගාතව මතක නැහැ. මට මතකයේදී දුස රසෝ කියන වචන ටික ඔය තුයන්නේ ගාතාවක් කියනවා. නයන්නේ ගාතාවක්, සයන්නේ ගාතාවක්, සුවපේ ගාතාවක්. ගාතාවක් කියන්නේ ඊට පස්සේ මේ ගාථා හතර බුදුරජාණන් වහන්සේ අභිසිද්ධ වෙනවා මහරජු ඕකෙන් ඔබටවත් ඔබේ රාජ්‍යයටවත් අර්ථයක් නැහැ. ඔය අපායි අවීචේ තියෙන ලෝකුඹු නිරය කියලා නිරයක්. ඔය නිරයට වැටිච්ච නිර්සත්‍ය හතර දෙනෙක්ගේ වචන ගාතාවක් කියන්න වචන කත් ඒගොල්ලෝගේ අදහස් කියන්න හද හදනකොට තියාගන්න බැරි වෙලා මුල් ලකුණු විතරක් ශබ්ද වෙලා ඇහිච්ච ශබ්දයක් වෙයි තියෙන්නේ කියලා පෙන්වනවා. ඊට පස්සේ මොකද්ද? ලෝකුඹුනේ උපන් ලෝකුඹුනේ කියලා කියන්නේ ලෝධිය තියෙන්නේ එකට වැටුණාම සත්‍යය වත් තුළ පෙන බඳුව පෑනවා. වත් ටිකක් පෙනද දන්නට ඒ වගේ. මනුස්ස ලෝකෙන් පිච්චි පිච්චි පිච්චි පිච්චි යටට යද්දි මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යටට යනවා. ඔගලන්ට නිකන් සිහි කරලා බලන්න එක විනාඩි 5කට උත්තර උතුරන නටන කේතලෙත් කියන වතුර ටිකක් එකට ඇල්ලුවොත් කොච්චර වේද? ඒ වගේ අතරක් නැතුව නැරෙන්නේ නැහැ අකුසල කර්ම කියන්නේ ඒ වේදනාව අඩු නැතුව මොකද හිතාගන්න මේ වගේම විඥානේ එතන පිටලමයි තියෙන්නේ ඒ කායේ සවිඥානිකමයි. අදත් මේ විඥානේ මේ සතර මහා ධාතු කායේ පිටලා සවිඥාන වුණාම සවිඥානික කායට උගලගේ උමෝතර ටිකක් වටනහම මම මගේ ඇඟට උමෝතර වටන මෙච්චර කැක්කමයි කියන ගතියක් තියෙනවා. ඒ වේගින් ඒ ඒ ආකාරයෙන් ඒක තුළ 10000 ගුණෙන්ම මට උනා කියන ඇඟීම ඇතුව මේ විදිහටම සවිඥානික කායට ඒ වේදනාව දැනෙන මට්ටම අතොරක් නැතුව ගඟක් ගලනවා වගේ අවුරුදු 30000 අඛණ්ඩව විඳින්න වෙනවා නම් කොච්චරද? හිතන්න නිකන් ඈ අනුමානට අපි හිතන්නේ නමුත් හිතිය යුතුයි. ඕගොල්ලෝ මේ යථාර්ථය නිකමට හරි දන්නවා නම් ඕනෑවට වඩා මේ ලෝකෙ වෘත්තල් කරන්නේ අපි හිතන්නේ අපි හිතන තරම් සුන්දර නැහැ. මේ ඇහැට පෙනෙන අවුරුදු 50 60 මේ උගුලෙන් බේරෙන්න හම්බෙච්ච අවස්ථාව මංගල කාරණාවක් වගේ හිතාගෙන දඟලන්නේ හිතන්න අතරක් නැතුව පිච්චි පිච්චි මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනට යනවා නම් උමෝතර කෝප්පේ පොන්න ගෙදර ගිහලා හලාගෙන බලන්න නිකන් කෙරවලකට. නිකන් තේරෙන්නේ නැත්තම් දුක බොරු නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ටික. ඈ තමන්ට දහමකට වමනාව උත්සාහය නැත්නම් ඇඟට තියා කලාගෙන බලන්න මේ වේදනාව විඳලා මේක මෙහෙමනම් මේ වගේ අඛණ්ඩව 30000ක් විඳින්න කොච්චර කවුද බේරගන්නේ? දහුවක් වෙන්නේ හෝ වැරදි කළොත් අකුසල් කළොත් බේරගන්න ඇයිද කියලා හිතන්න. ඊට පස්සේ මෙහෙම 30000ක් පිච්චි පිච්චි යටට යනවා අවුරුදු 30000ක් පිච්චි පිච්චි පිච්චි පිච්චි උඩට එනවා. ඔකොමනේ ඉවර නැහැ. උඩට එනකොටම එක්කෙනෙකුට කියන්න වුණා මේ ජීවිතයේ දුක් සහිතයි අනේ මේ දුක් සහිත ජීවිතෙන් කවද්ද අපි මිදෙන්නේ කියන වචන ටික කියාගන්න හදන තමයි කියාගන්න ගමන් දුක් කියන වචන කියනකොට අකෝ යට ගියා හරිද මේ එතකොට මම කිව්වේ මට ගාථා පිළිවෙල මතක නැහැ ඒක බලලා ඊට පස්සේ අනිත් කෙනෙකුට කියන්න වුණා අනේ අපි මිනිස්සෙක් වුණා නම් දන් දෙනවා සිල් සමාදන්ව අප්‍රමාදීව කටයුතු කරනවා කියන ටික කියා ගන්න ඕන වුණා කියන්න කරන අකෘතියක් කියද්දී යන්නේ. අනේ මම මිනිස්සෙක් වුණා නම් මම මහාන වෙනවා ධර්මයේ තුලම හැසිරෙනවා කියන එක කියන්න ඕන වුණා කියා ගන්න බැහැ. අනේ අපි මිනිස්සෙක් වෙලා අපි එකෙන් ප්‍රයෝජන ගන්න නැතුව මේ වගේ දුකකට අපි පත් වුණා නේද කියලා තව කෙනෙකුට කියා ගන්න ඕන කියා ගන්න කරනවා යන්න කියලා. මෙන්න මේ නිර්සත්‍ය හතර දෙනාගේ අදහස් ප්‍රකාශ කරන්න හදලා ප්‍රකාශ කරගන්න දරුව වචන ටික යටට ගියා මේ මුල් වචන ටිකේ මහරජ ඔබට අහන්නේ කියලා බුදුදහමක් දෙන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ නිර්සත්‍යය ඒ වගේ නිරේත ගියේ ඇයි කියලා හව මොනවද කරණතල කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අතීත ජීවිතයෙන් පිළිකලා කියනවා ඔය නිරේත ගැටච්ච නිරුසත් හතරදා මානුෂ ලෝකේ ඉන්නකොට තාම ධනවත් ඉතාමත් වංශවත් සිටු පුත්‍රවරු හතර දෙනෙක්. එතකොට කෝටි ගණන් ධනය තියෙන මසුරන් තියෙන සිටුවරු හතර දෙනෙක්. සිටුවරුන්ගේ මහ සිටුවරු මිය පරලෝකියාම හතර දෙනාගෙම ඒ පවුල් හතරේම ධනය උරුමකාරී යාළුවෝ හතර දෙනාට තම තමන්ගේ ලැබුණා. ලැබුණා මේ හතර දෙනා එකතු වෙලා කතා කරුවා කතා කළා අපිට මෙච්චර විශාල ධනයක් තියෙනවා මේ ධනෙන් අපි මොකක් කරමුද කියලා එක එක්කෙනා එක එක දේවල් එක්කෙනෙක්වත් කුසල් කරමු කියන අදහසක් ඉදිරිපත් කළේ නැහැ කුසල් කරමු කියන අදහසක් ඉදිරිපත් වුණේ නැහැ එක්කෙනෙක් කළා ඉදිරිපත් කළා අපි මේ ධර්මයේ දිය පෑදම් කළා ඇතිතම සුරාපානය කරනවා. මේ විදිහට කතා කරද්දී අන්තිමට සම්මත වුණා සුරාපානය කරන්න. ඊට පස්සේ ලෝකේ බොහොම ධනෙට පොළඹව ගන්න පුළුවන් මොහොන කෙනෙක් අපි මේ ධනෙ පුළුවන් තරම් දීලා පරදාන සේවනය කරමු කියලා ඔන්න කතිකා කරගෙන අධර්මයේ පැත්තට තමයි යාළු මිත්‍රෝ ටික එකතු වෙලා මේ ධනෙ යොදවන්න කතා කළේ. ඉතින් ජීවිතේ මුළු ධනෙම වේදම් කරලා මේගොල්ලෝ කළේ දුෂ්චරිතය හැසිරෙච්ච එක. ඊට පස්සේ මරණයෙන් පස්සේ අවීචී බොහෝ කාලයක් දුක්විඳලා අවශේෂ කර්ම හැටියටයි ඔය ලොකු නිරේ උපන්නේ කියලා පෙන්වනවා. පෙන්වුවාට පස්සේ කුසල රජුවා පොහොන් ගිහිල්ලා අර එහාට සත්‍යන දහස් කරලා මේ තමන් ඒ විදිහට අකුසල කර්ම නොකරන්න පොඩ බලන්න මම මතක් කළේ මෙලෝ විතරක් දකින්න ඒක හැක් තියෙන හින්දා පින්වතුනි අපිට පරලෝකේ නැහැ. පරලෝක වෙනුණා නම් පවතින ස්වභාවය එහෙම නැත්නම් අනුමානට දැවුණා නම් ඒ ස්වභාවය අපි මොහොතක්වත් මෙහෙම ඉන්නේ නැති. එතකොට ඒ මම මුලින්ම මතක් කරන ඒ බඳු සසරකයි ඔයගොල්ලෝ ඉන්නේ කියන එක ඉස්සෙල්ලා මතක තබා ගන්න ඒක සිහි කරගන්න. ඒ බඳු දුක්සහගත සසරෙන් එතර වෙන්න, එගොඩ වෙන්න මේ ලෝකෙන් එතර වෙන්න කවදාවත් දොරටුවක් නැහැ. කවදාවත් තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ධර්මයේ දේශනා කළාම ඒ ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව වෙන තොරතුවක් ඇත්තේම නැහැ. ඒකද බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි කියලා කියන්නේ සමහර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් නැතුව බුද්ධ ශූන්‍ය කල්ප බුදුවරු නැති හිස් කල්ප ගණනින් අසංකේයයි කියනවා. කල්පයක් කියනකොට නිකන් අපේ හිතට ගම්මු මට මේ ටිකයි මේ බණ ගැඹුරට වඩා මේ ටිකයි උගලට තියාගන්න ඕනේ. මේකේ මේ වටිනාකම. අපි නිකමට කියමු හැතම්ම 16ක් දිග හොඳට හිතා ගන්න. හැතම්ම 16ක් දිග මේක මනින්න බලන්න කොච්චර වේද? ගලට වමට යහනේ. කොයි හරි වගේ කියන්න බලන්න මට. සාමාන්‍ය. ඈ? ඔය අම්බලන්ගොඩ හරිය නිකන් අපි හිතගමු. මේ හරිය අම්බලන්ගොඩ හරිය විතර දිග. අම්බලන්ගොඩ හරිය මට්ටමට උස. අම්බලංගොඩ හරිය පළල පමණ පළල විශාල කළු ගලක් තියෙනවා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් මේ ගල රෙදි කැලලකින් පියදා මේ ගල යම් දවසකදී ඔහොම පියදාදි මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් ගල ගෙවිලා යයි ඒ කල් ඉවර වෙන්නේ නැහැ නම් කල්පකට අඩු උපමාවක් ඔන්න බුදුරයන් වහන්සේ නමක් ඉපදිලා පිරුණම් පාලා බුදුව තව බුදුරේ වහන්සේ නමක් පහළ නොවි ඉස්ව ගෙවෙන කල්ප. ඒ කියන්නේ ඔන්න එක ගලක් ගෙවිලා ගියා බුදුරජාණන් වහන්සේලා නැහැ. ගල් දෙකක් ගෙවුණා බුදුරජාණන් වහන්සේලා නැහැ. ගල් 3යි 4යි 5යි 10යි 50යි 100යි 1000යි ලක්ෂයයි ගල් ගෙවුණ බුදුරජාණන් වහන්සේලා නැහැ. ඔයගොල්ලෝ හිතන්න පස්සේ එල්ලමක් කියලා. මේක විහිළුවක් නෙමෙයි. ඇත්තටම මේකේ ස්වභාවයේ ඉන්නකින්වත් හිතෙන්නේ නැති එකයි බුදුම. ඒද මේ ලෝකේ උපරිම උපරිම හොඳට හිතියත් හොඳයි කියන එකේ ඉන්නේ පෙතර ජීවිත හැදුනා සසර විතර වෙන්න බෑ. ඒත් එහෙම මගක් නෑ. එහෙම යන්න තැනක් නෑ. ඔය වගේ ගල් ගෙවිලා ගෙවිලා ගෙවිලා දහස් ගණන් ලක්ෂ ගණන් ගෙවුනහම කලාතුරකින් මොන ආයත බුදුරජාණන් වහන්සේ ළමක් පහළ වුණා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ හේතු සම්පත්තියන පුරුදු පුහුණු කරපු සිහිය නුවණ තියෙන අය උන්න එතනින් ටිකක් ගොඩ යනවා. ආයෙත් අර වගේ බුද්ධ ශූන්‍ය කල්ප බොහෝයි. ඉතින් මේ සත්‍ය කවදානම් සසරෙන් ඈතර වෙද කියන එකක් හිතන්නවත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේ මහා ජල සාගරේ ජලයේ හිතෙන ගියලින් දවසක් ඕනනම් ආන්න මගේ මං කියන්නේ මේ මහා පොළව විනාශ වෙන දවසක් ඕනනම් අහන්න මං කියන්නේ මට අපහසු නෑ නමුත් අවිද්‍යාවෙන් යුක්ත ලෝකයාගේ සත්‍යයේ දුක හිතෙන දවස මට කියන්න බෑ කියලා ඒ නිසා මම මෙතෙන්දි මතක් කළේ ඉමුතුනි මේ දහමේ මේ බුද්ධ පද කාලේ වටිනාකම අනුමාට හිතා ගන්න ටිකක් තේරුම් ගන්න. එක්ක ගොඩේ ඒ කියන්නේ ගහගෙන යනවා කියලා කෙලස් ගොඩේ මේ තරම්ම ගහගෙන යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණ යම් පංච උපාදාන ස්කන්ධයක ద్వාර ඉක්මා ඇත වෙයිද? ධනයක් වගේ ඊට කැමති නොවව්. ධනයකට වගේ මේ පංච උපාදාන ස්කන්ධෙට කැමති වෙන්න එපා. මේ දුකට කැමති වෙන්න එපා කියනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ව බේර ගන්න කිසිම කෙනෙක් නැහැ. අර ලෝල් සංග්‍රහාවේ ඉඳගම අමුතුරු ලියපු කවි ටිකේ හර්ධය තේරුම් ගන්න පුළුවන් නම් මේක වල අපේ හිතට වගේ පුදුම දේශනා කරනවා. ගංගවතුර හියන මිනිස් එක්ක දුකිනේ ළඟ කළ ඔරුවට නොනගෙන දෙසින්නේ. සගමුක් දෙනබන අදහා නොගැනේ දුකතිය වැද තුපකින තුපකින මේ ආසනේ මේ ධර්මය කියන්නේ මහ සැඩ පහරකට වතුරකට අහු වෙලා ගිලිලා වතුර දෙවි දෙවි කෑ ගහ යන මිනිහෙකුට මිනිස්සෙකුට ඔරුවක් ලං කළාම නගින් නැත්තම් ඔරුවේද දෝෂේ ඒ මිනිස්යාගේ මවාසනාව නෙමෙයිද ඒ වගේ කියන මේ සංසාර නැමති ඕකෙට වැටිලා කෑ ගගහ පපියා අද්ගගහ අඬමින් විලාප දෙමින් යන සත්‍යයන්ට දුකින් එතර වෙන්න පහුර කොරුවක් ලං කළා වගේ මේ සත්‍යර්මය ඉතින් අපේ තියෙන අවාසනාව කියන්නේ ඒකට නගින්න හිතෙන්නේ නගින්න මේ ධර්මයේ තියෙන දෝෂෙද පොරුවේ තියෙන දෝෂෙද නෑ ඒ නිසා ඒක තේරුම් ගන්න මේ දහන තියෙන වටිනාකම ඉස්සර තේරුම් ගන්න ඒක ජීවිතය කරගන්න ටිකක් කර උත්සාහවත් වෙන්න මේ දුවන් වාල ජීවන සමාජ රටාවට එකතුල දුවන් එපා කියන ටික මතක් කරනවා ජීවත් කමන දුවන අතරදී හරි ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්න මම කියන්නේ ඔක්කොටම මහාන වෙන්න, කැලේට යන්න, වනගත වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. බෞද්ධයෙක් වෙලා, මිනිස්සෙක් වෙලා ලැබුණු මේ ජීවිතේ මනුස්සකම මනුස්සකමෙන් ප්‍රයෝජන ගන්න කියන ටිකයි මම මතක් කරන්නේ. හැමදාම ඔය කියන්නේ අර වටිනාකම නොදන්න ලදුරෙක් අතේ මැණික් තියනවා වගේ කරන්නේ නැතුව මෙතුන්ගේ වටිනාකම තේරුම් කරගන්න කියන එකත් මතක් කරනවා. මේ ටික මම මුලින් මතක් කළේ අද මම දෙන්නට හදන දහම් කරුණු ටික හරි වටි මේ අනන්ත අපරිමාණ සසර දුක් විඳින අපිට හරියට මේ ඕගේ ජීවෙන්ද හදන අපිට පහුරක් ඔරුවක් පාරුවක් ලං කළා වගේ මේ බණ සහන් ටික. ඒ නිසා මේ හොඳට අහගන්න මේ පවුරට ළඟින් මේක අල්ලගන්න කියන ටික මතක් කළේ මම මුලින් මොකද අපි ඉන්න වටපිටාවේ භයානකකම අනුමානට හරි හිතාගන්න උත්සාහවත් හිතට අල්ලලා දෙන්න නිකන් එන්නේ නෑ ධර්මය. ඒ නිසා හිතට අනුමානයට යම්තම් හරි යැඟීමක් ඇති වෙන විදිහට තමන් තමන්ව උත්සාහවත් කරගන්න ධර්මයට උද්යෝගිකමත් වෙන විදිහට යථා ස්වභාවය සිහි කරන්න ඕගොල්ලෝ හිතන්න හිතට අල්ලා දෙන්න එහෙම නොකළොත් ඕගලන්ට බාහිර දේවල් වල තියෙන වටිනාකම පෙන්න පෙන්න ඕගලන්ව බාහිරට අරගෙනයි ඕගලන්ගේම මනස. නිග්‍රහ කළ යුතු තැනදී තමන්ගේ මනසට තමන් නිග්‍රහ නොකරන්නේ නම් අනුග්‍රහ කටයුතු කරනදී තමන්ගේ මනසට අනුග්‍රහ නොකරන්නේ නම් එයා විශේෂණයකට පත් වෙන්නේ නැහැ කියලා බුදුදහම කියනවා. තව කෙනෙකුට උපකාර කරනවා සහ දඬුවම් දෙනවා වගේ තමන් තමන්ගේ මනසට නිග්‍රහ කටයුතු කරන නිග්‍රහ කටයුතුමයි මේ තරම් ඇයි ලෝකෙට යන්නේ ඇයි ඔබ මේ විදිහට කරන්නේ ඇයි ඔබ මේ අවස්ථාව අතහැරව ගන්න හදන්නේ කියලා කාරණා පෙන්නලා තමන්ගේ මනසට අවවාද කරලා ඒකෙන් අතිදහවුනේ නොකරන්නේ ඔබ යහපතේ යෙදෙන්න ඕනේ යෙදෙන්න සුදුසුයේ වටපිටා වැළපීලා තියෙන කුසලයේ ලැබිලා තියෙන යෙදියන් කියලා ඒට අනුග්‍රහය දක්වලා යොමු කරවන්න තම තමන් දක්ෂ විය යුතුයි කියන කාරණාව මතක් කරනවා. ඒක කවුරුත් කළලා දෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා උත්සාහය ඇති වෙන්නයි මම මේ ටිකත් මතක් කළේ. අපි දැන් මාත්‍රික වශයෙන් තමුන් ධර්ම පාඨය පොඩක් විස්තර වශයෙන් බලමු. මේ මුලින් දෙන්නු ටිකක් තියෙන තුන් හොඳට මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨිමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිධාවಂತಿ ලෝකෝ චත්ත ධම්මේ අනුපරිධාවಂತಿ මහන්නේ ධර්මතා අටක් තියෙනවා ලෝකයන්ව පෙරලෙනවා අට්ඨිමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිධාවಂತಿ මහන්නේ ධර්මතා අටක් තියෙනවා ලෝකයන්ව පෙරලෙනවා ලෝකෝච අට්ඨ ධම්මේ අනුපරිධවಂತಿ ලෝකයාද ලෝචිතමේද මේ ධර්මතාවට අනුව පෙරලෙනවා දැන් අපි බලමු ලෝකය කියන්නේ මොකක්ද ඒ ලෝකය අනුව පෙරලෙන ලෝකය අනුව පවතින ධර්මතා අට කියන්නේ මොකක්ද එතකොට ඒ ලෝක ධර්මතා අට අනුව පෙරලෙන ලෝකය කිව්වේ කාටද කොතෙන්ටද කියන මෙන්න මේ ටික අපි විස්තර විසින් බැලිය යුතුයි එතකොට අපි ඉස්සෙල්ලා බලමු අට්ඨමේ භික්ඛවේ ධම්ම ලෝකානුපරිධාවති. ලෝකයේ අනුව පෙරළන ධර්මතාවක් තියෙනවා. එතකොට ලෝකයේ අනුව පෙරළන ධර්මතාවට ඒ ධර්මතා අට පෙරළලා තියෙන ලෝකයේ අනුව. ඒ කියන්නේ ලෝකය මේ ධර්මතා අටනු ධර්මතා අට ලෝකෙනුත් වෙන් කරන්න බෑ. අපි දැන් බලමු ඉස්සෙල්ලා ලෝකය කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය කියන එකට චක්කුම් වික්‍රේ ලෝක ලෝකවා ලෝක පඤ්ඤාත්තිවා චක්කුම් වික්‍රේ සති අත්ති ලෝකවා ලෝක පඤ්ඤාත්තිවා යම්තරක ඇහැ තියෙනවා නම් එතන ලෝකය හෝ ලෝකයන් ප්‍රත්‍යක්ෂ තියෙනවා රූපය චක්කු විඥානය මේකට කියනවා ඇහැ රූප චක්කු විඥානේ ලෝකේ. කන ශබ්ද සෝත විඥානේ ලෝකේ. නාසයේ ගන්ධය ගහන විඥානය කියන මේ ටික ලෝකේ. දිව රස ජීව විඥානය කියන ටික ලෝකේ. කය කයට ගැනෙන පොට්ටබ්බ වස්තු කාය විඥානේ ලෝකේ. සිත ධර්මාරම්මන මනෝ විඥානය කියන මේ ටික ලෝකේ. මනෝ ප්‍රතිපදන්නේ කියන පොඩිට මනෝ විඥාන කියන ටික ලෝකේ. මෙන්න මේක තමයි මේ ලෝකේ කියන්නේ. ලෝකේ කියනකොට අපේ ජීවිතයේ පැත්තකින් තබලා අපු ඉතුරු කළ අපිට පරිබාහිර භෞතිකව පවතින ලෝකයක් දකින්න එපා මේ ස්පර්ශ ආයතන හයම දකින්න ලෝකෙ කියලා. එතකොට මේ ලෝකයේ අණුව පෙරලෙන ලෝකයේ අණුව පවතින ධර්මතා 8ක් තියෙනවා. ඒක ඒ ධර්මතා 8 මේ ලෝකෙන් ඒ කියපු ලෝකේ මේ ධර්මතා 8ෙන් වෙන් කරන්න නම් බෑ. මොකද්ද මේ ධර්මතා 8? ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක් කියලා අපි කියන අෂ්ට ලෝක ධර්මයි. ලෝකයේ තුල පවතින ලෝකයේ අනුව පවතින ධර්මතාවට ඒ කියුවේ එතනදී හොඳට ගන්න මේක ලෝක ධර්මතා අට ප්‍රවේදයක් පරියායක් ඔතන තියෙන්නේ සැප සහ දුක කියන ධර්මතා දෙකක් ලාභය ප්‍රශංසාව යස සැප කියන මෙන්න මේ ධර්මතා ටික සැපය අනුව පවතිනවා අලාභය ආයස නින්දාව දුක කියන මේ ධර්මතා ටික දුක් වේදනාව වජනය කරලා තියෙනවා දුක. මේ ධර්මතා දෙකේ ප්‍රභේදය නැත්තම් එක එක පරයයකින් ධර්මතාවයකින් අපේ ජීවිතයට අලාභයක් හැටියට ආයසක් හැටියට නින්දාවක් හැටියට දුකක් හැටියට ආවත් අපේ ජීවිතයට තුරු වෙලා තියෙන ලඟ වෙලා තියෙන දුක් වේදනාවක් වෙන පරිහාය. ලාභයක් යසසක් ප්‍රශංසාවක් සැපක් කියන ධර්මතා ටිකකින් අපිට නොයෙක් නොයෙක් අරමුණු බාහිර දේවල් පෙන්වුවට ලැබුණට අපේ ජීවිතේ ළඟා වෙලා තියෙන අපේ ජීවිතයට හේතු වෙලා තියෙන සැප වේදනාවකින් තාපරියය ධර්මතාවයකින් එතකොට ඇහැට ප්‍රියමනාප රූපයක් හම්බ ගන්නේ නම් වෙනවා නම් ඒ පෙනෙන රූපය ප්‍රිය හෝ අප්‍රිය හෝ කියන ධර්මතාවකින් යුක්තවමයි කියන එක වෙන් කරන්න බෑ. ඒකයි. ඒක පරියාය වශයෙන් අපිට ලාභයක් කියන විදිහට එන්නත් පුළුවන් ඒ රූපේ. ලාභාලාභ කියන පරියාය. නැත්තම් අපිට නිന്ദා සහගත ප්‍රශංසාව ලැබෙන විදිහට රූප ආයතනය කියන මට්ටමක අපේ ජීවිතේ හම්බෙන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ යසයක් උපදින ආයසක් උපදින කියන පරයයකින් ඒ රූපය අපි ඉදිරියට එන්න පුළුවන්. අපිට සැපක් උපදවන සැපක් ලබා දෙන දුකක් ලබා දෙන කියන පරයයකින් ඒ රූපය අපිට ඉදිරියට වෙන්න පුළුවන්. නමුත් අපිට පෙනෙන යම් රූප තියෙනවා නම් ඔය වගේ සැප වේදනාව දුක් වේදනාව කියන ධර්මතා දෙකෙන් එකකට නොවැටි හැම වෙලාවෙම පවතින්නේ නැහැ. ඒ කියන්නේ උපේක්ෂා වේදනාවක් තියෙනවා ඒකද දුක් නොවර්තින් සැප යන ගණනේ ගිහිල්ලා තියෙනවා. ඒකද පවතින්නේ. ඒක අටලෝ දහම කියන එක චක්‍රයක් නතර වෙන්නේ පවතින්නේ. එතකොට ලෝකය කියන්නේ විතර කළොත් ලෝකයේ කිය ඇහැ රූප චක්කු විඥානය කියන තැන විස්තර කළොත් සැප සහ දුක කියන එක ඒ තුල අනිවාර්යයි කියන එකයි ඔය කියලා තියෙන්නේ. තේරුම් ගන්න අෂ්ටලෝක ධර්මය කියනකොට මේ ලෝකය සැප හෝ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසන්න සැප දුක් කියන ධර්මතා අටෙන් වෙන් කර ඔය ධර්මතා අට නොයෙදුණු චක්කු සම්පස්සේ පවා ගන්න බෑ. ඒකේ උපේක්ෂා වේදනාව සැප සාගතාර්ථයෙන් වැටෙනවා. ඒකද නොපවතිනවා. සංවේදයෙන් උපේක්ෂාවෙන් ඉන්නවනම් ඒකද ලෝකෙට සැප දුක. නමුත් එහෙම වෙන්නේ විපරිණාමය. අර අටලෝ දහම අපි සාමාන්‍යයෙන් ලෝක ධර්ම චක්‍රය කියලා ලියනවානේ අඳිනවානේ බැති ටික. හැම වෙලාවෙම බලන්න ඒ චක්‍රයේ එක ගණන්දිය පොළොවට තියෙන. එක කණුවකින් තේරුම කියන එක. දැන් මේ වටපිට දිහා බලන්න දැන් මේක චක්‍රය නම් අපි මේක මෙහෙම හරියට අටක් ඇන්දොත් හැම වෙලාවෙම මේ වගේ තනි එකකින් පොළොව පැත්තට හිටලා ඇති. තේරෙනවද කියන්නේ දැන් චක්‍රේ. ඊට පස්සේ යනකොට ඒ ගරාන්දි උඩට එනවා ඊගාව එක පොළොට තියෙනවා. කරත්තරෝදියක් සිහි කරගන්න. කරත්තරෝදිය දිහන අර ගරාන්දි තියෙන්නේ මොකද ගරාන්දි නේද කියන්නේ? මේ එතකොට ඒකෙන් කියන්නේ හැම වෙලාවෙම අපේ ජීවිතේ කුලාභය කියන තැනකින් කොලාභය කියන තැනකින් ස්පර්ශ ආයතන 6 හරහා ලාභය කියන තැනකින් අලාභය කියන තැනකින් සැප කියන තැනකින් දුක් කියන තැනකින් නිന്ദාව කියන තැනකින් ප්‍රශංසාව කියන තැනකින් මේ යත කියන තැනකින් ආයස කියන තැනකින් එකකින් පිහිටලා හැම වෙලාවෙම තියෙන. ඔය ටිකෙන් නොපිහිටි ස්පර්ශ ආයතන හයක් හොයන්න බෑ. ස්පර්ශ ආයතන හයෙන් එක ආයතනයක් හැම වෙලෙම ඉපදිලා තියෙන්නේ උපදින ස්පර්ශ ආයතනය තුල ඔය අටෙන් අට අනුව ගිය අට නොයදුණු අටෙන් ඒ කියන්නේ අටෙන් එකක් හෝ නොයදිච්ච ස්පර්ශ ආයතනයක් නැහැ. තේරුම් ගන්නේ. එතකොට ලෝකයේ අනුව පෙරලෙන ලෝකයේ අනුව පවතින ධර්මතා අට කියලා කිව්වේ ඔන්නෝයේ ලාභ අලාභ යථාර්ථ නින්දා ප්‍රසන්න සැප දුක් කියපු ධර්මතා අට. ඒ කිව්වේ ලෝකයේ කිව්වේ රූප බලන ස්පර්ශ ආයතනේ, සද්ධාන සෝත සංපස්ස ආයතනේ, ගන්ධ සුවඳ ලබන ගාන සංපස්ස ආයතනේ, රස දැනෙන ජීව සංපස්ස ආයතනේ, පොට්ටබ්බේ කායත දැනෙන ස්පර්ශයෙන් දැනගන්න කාය සංපස්ස ආයතනේ, සිතට අරමුණ දැනෙන මනෝ සංපස්ස ආයතනේ. ඔය දැනෙන දැනගන්න හැම අරමුණක්ම සැප සහ දුක කියන ධර්මතාව දෙකෙන් යුක්තවයි අපේ ජීවිතයට ඇසුරු වෙන්නේ ඒ සැප සහ දුක කියන ධර්මතා දෙක සංඛාරයගේ ප්‍රභේද වශයෙන් ප්‍රඥප්තියගේ ප්‍රභේද වශයෙන් ලාභයක් අලාභයක් යසසක් අයසක් නින්දාවක් ප්‍රසන්නතාවක් සැපක් දුකක් වෙලා ඇති ඒ ප්‍රඥප්තියගේ සංඛාරයන්ගේ ප්‍රභේදය යථාර්ථයේ තියෙන්නේ සැප වේදනාව සහ දුක් වේදනාව කියන සිද්ධි දෙක. එතකොට මේ ලෝක ධර්මතා 8 ඒ කියන්නේ සැප දුක් කියන ධර්මතාවයේ ස්පර්ශ ආයතන 6ද ස්පර්ශ ආයතන 6 සැප සහ දුක් කියන දෙකම වෙන් කරන්න බෑ කියන එකයි වෙන්නේ අපිට සැප දුක් කියලා දෙයක් හම්බ වෙන්නේ ස්පර්ශ ආයතන කියලා නැත්තම් ස්පර්ශ ආයතන කියලා දෙයක් හම්බ වෙන්නේ සැප දුක් නැත්තම් කියන එකයි අට්ඨමේ වික්‍රේ ධම්ම ලෝකානුපරධාවන්ති කිය ලෝකයන් පෙරළන ධර්මතා 8ක් තියෙනවා කියලා කිව්වේ. ඇහැ ලෝකේ, රූපේ ලෝකේ, චක්කු විඤ්ඤාණේ ලෝකේ ලෝකේ කිව්වහම අර ධර්මතා අට හෝ අටෙන් එකක් ඔය අටෙන් එකක් ওই තුල තියෙනවමයි කියන එකයි කිව්වේ. තේරුණා නේද? දැන් ඕගොල්ලන්ට ලෝක ධර්මතා අට කියන තැන පැහැදිලිද? ලෝක ධර්මතා අට කියනකොට තම තමන් කියලා කියපු තැනක තියෙන ස්පර්ශ ආයතන 6 දකින්න ලෝක ධර්මතා 8 කියලා. ධර්මතා අතර යෙදිච්ච ලෝකය හැටියට නැත්නම් ලෝක ධර්මතා පවතින තැන හැටියට ස්පර්ශ ආයතන 6 දකින්න. එහෙම නැතුව ස්පර්ශ ස්පර්ශ ආයතන 6න් යුක්ත වූ තමාව ඉතිරි කරලා එයින් පරිබාහිර ඒ ඉන්න Tamanට සැප දුක් විඳින්න තියෙන පරිබාහිර ලෝකයක් ඕගොල්ලෝ දකින්න එපා. ඒකයි මට ඕනේ. ඒ කියන්නේ ලාභයක් කියලා තේවත්තක් පොල්වත්තක් ලැබුණා කියලා දකින්න අපේ ජීවිතේට ඒක ඇහැට දක්වපු රූපායතනයක් කර සැප වේදනාවක් ලැබිලා. මේ තියෙන්නේ අන්තිම පොල්වත්තක් දැක්ක ඔයාලට මේ පොල්වත්ත දෙනවා කියනකොට මේ සද්ද ටික සෝත සම්පස්සිය හරහා ඔන්න සැප වේදනාවක් වෙනවා. පෙනෙන රූපේ රූපායතන චක්කු සම්පස්සිය හරහා තමයි සැප වේදනාවක් වෙලා. මේ ආයතන දෙක මනෝමෙන් ගැට ගහලා මට පොල්වත්තක් ලැබුණා කියලා මනෝ සම්පස්ස ආයතනය හරහා සැප වේදනාවක් කියලා බිලා. ඇහැටයි කනටයි හිතටයි කියන තුන් ගුණම එකතු කරලා අපිට ලාභය කියන එකක් හැදෙනවා. මේ ස්පර්ශ ආයතන හයෙන් තොර පොල්ලොත්ත කම්බල නෑ ඔයගොල්ලන්. ඔයගොල්ලන්ට පොල්ලොත්තකින් සැප ටික හදා ගන්න පුළුවන් වෙලා තියෙන ඇහැයි කනයි හිතයි එකතු එකතු කරලා පොල්ලොත්තකින් සැප වේදනාවක් ලබා ගන්න තියෙනවා. එහෙම නැත්නම් අපි හිතන විදිහේ අක්කර 100ක පොල්ලොත්තක් නොමිල හම්බුණා ලාභයක් කියන තරකින් කොහොමවත් හම්බෙලා නැහැ. ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ මම මේ කිව්වේ ස්පර්ශ ආයතන හයට පරිබාහිර ලෝකයක් දකින්න එපා. හොඳට බැලුවොත් ලාභය කියන තැන, අලාභය කියන තැන තේමයි. මේ තමන්ගේ ආයතන ටිකට හම්බ වෙන විවිධාකාර අරමුණු රාශිය ගැට ගන්න ලාභය අලාභය හදාගෙන තියෙනවා. නමුත් සැප වේදනාව කියන තැන උතර තියෙනවා. තේරුණාද දැන් මම කියන්නේ? මේක <laughs> ගැඹුරුයි කියලා. ඒකෙන් මට ඕන උනේ අපි හුරු වෙලා තියෙනවා ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ධර්මතා හයෙන් යුක්ත වූ මේ මම මේ මට ලාභය හෝ අලාභය හෝ යසස හෝ අයස හෝ නින්දාව හෝ ප්‍රශංසාව හෝ සැප දුක් ලැබෙන පරිබාහිර ලෝකයක් දකින්නවා කියන එක ඉතුරු වෙලා තියෙනවා. ඔතන තමයි කෙලෙස් ඇති වෙන කෙලෙස් සහිත ධර්මතාවයෙන් ගුටි ගන්න පුළුවන් තැන. උතන හෙලි වෙන්නේ නැතුව උතන හෙලි පෙලි කරගන්න නැතුව කවදාවත් අපිට නිදෙන්න බෑ. ඒ නිසා ඔය මට්ටම ඉතාමත් රළුම රළු නීවරණ මට්ටම කෙලස් මට්ටම ඔය මට්ටම ඉගෙන ගන්න නැතුව ධර්මයේ අයන්නවත් කියන්න බෑ. තාම ධර්මයට ආව නෙමෙයි එන්නවත් සුදුසු නෑ. කියන මට්ටමක් තියෙනවා. ඒ නිසා මුලින් අපි ඉගෙන ගන්න ඕනේ අෂ්ටලෝක ධර්මය කියනකොට ස්පර්ශ ආයතන හයෙන් යුක්ත තමන් ඉති ඒ ස්පර්ශ ආයතන හයෙන් යුක්ත තමන්ට සැප දුක් විඳින්න අම්බ වෙන බාහිර දෙයක් හැටියට නොදක ස්පර්ශ ආයතන හයට පරියාය නමක් නේද මේ ධර්මතා අටේ යෙදෙන ලෝකේ කියලා කිව්වේ කියලා මේ ස්පර්ශ ආයතන හයට ගන්න. තේරුණාද? එතකොට ඒ ස්පර්ශ ආයතන හයේද ස්පර්ශ ආයතන හයේද සැප දුක් කියන ධර්මතා හරහා ලෝක ධර්මයේ තියෙන ටික හම්බෙලා මිසක පරිබාහිර තියනවා නෙමෙයි කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඔන්න දැන් ඇහැ කන දිවනාසය ශරීරේ මනස කියන ස්පර්ශ ආයතන හය හරහා හම්බුණා අපිට මොකද්ද ලෝක ධර්මතා අටකින් යුක්ත ලෝකේ. දැන් මේ ලෝකයේ සත්‍යයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි සත්ත්ව පුද්ගලාත්මයක් නෙමෙයි පටිච්චසමුප්පන්නයි හේතු ප්‍රත්‍යයයි. හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක්. එතකොට ඊගාවට හොඳ තව තව කාරණාවක් කියලා මට මතක් කරගන්න මේ ලෝකෙට අයිති ස්පර්ශ ආයතනයක් පනවද්දී මනෝ සංපස්ස ආයතනයේදී හැම වෙලාවෙම මනෝ පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියලා විස්තර කරන මනෝ විඥාන සංපස්සයයි ස්පර්ශ ආයතනයේ ධර්මතා අටක් යෙදිච්ච ලෝකෙට අයිති මනෝ සංපස්සය වෙන්නේ කියලා කාරණාවත් මතක තබා ගන්න. නැවත මතක් කළොත් මනෝ සම්පස්සේ කියන තැන ගත්තත් දැන් චක්කු සම්පස්සේ වෙන ප්‍රශ්නයක් නෑ අපිට. නමුත් මේ මනෝ සම්පස්සේ කියන තැන ලෝකෙන් එතර වෙන්නත් මනෝ සම්පස්සේ අවශ්‍යයි. ලෝකෙන් එතර ඥාන දර්ශනය ඇති කරගන්නත් අවශ්‍යයි. ලෝකෙ ඇතුළට යන්නත් අවශ්‍යයි. ලෝකෙන් එළියට යන්නත් අවශ්‍යයි. ලෝකෙ මිදෙන්නත් අවශ්‍යයි. ලෝක නිරෝධයට අවශ්‍යයි. එතකොට ලෝකෙන් මෙතෙන්ට ලෝකෙන් එතර වෙන්න ලෝකෝත්තර වෙන්නත් මනෝ සම්පස්ය අවශ්‍යයි ලෝකෙටත් මනෝ සම්පස්ය අවශ්‍යයි ඒ වෙලාවේදී අපි මේක බේරගන්නේ කොහොමද හැම වෙලාවෙම යම් කිසි තැනක මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා විස්තර කරන පරයයදී දැනගන්න මෙන්න මේ මනෝ විඥාන සම්පස්සේ නැත්තම් ඒ මනෝ සම්පස්සේ හැම වෙලාවෙම ලබනවා මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියලා පෙන්වන මෙන්න මේ මානසික මට්ටම හැම වෙලාවෙම ලෞකිකයි. මොකද එයා හැම වෙලාවෙම මනෝ විඥාණයෙන් දැනගන්නේ මොකද්ද? මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියන මෙන්න මේ සිද්ධිය. ඒ කියන්නේ මනෝ කියලා කිව්වේ සිතට. ධම්ම කියලා කිව්වේ සිත විවිවලට. මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තාම ඔන්නෝ ලෝක සැබෑ தত্ত্বය හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ කිව්වේ සිතින් යමක් සිහි කරලා සිහි කරපු දේ දැනගන්නා වූ සිත කියන මෙන්න මේ මට්ටමටයි හැම වෙලාවෙම ලෝකෙ වෙන්නේ. එතකොට එතන හැම වෙලාවෙම මුලා සහගත බවකින්මයි එන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් ඔගොල්ලන්ට ගෙදර කියලා සිහි කළ දැනගන්න පුළුවන්නේ සිහි කළ ඕගොල්ලෝ දැනගත්තේ ගෙදර කියලා නිකම්ම දැනගත්තේ නැහැ. මනෝ කියලා සිතින් සිතේ කෘත්‍ය තමයි මොකද ගෙදර කියලා සිහි කරනවා සිතුවිලි. සිතින්ම යමක් සිහි කරලා සිහි කරපු එක දැන් කෙලින්ම ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. එතකොට සිත දෙපාරක් දෙවර කෘත්‍ය කළා තියෙනවා. පළවෙනි හිතේ පළවෙනි අවස්ථාවේදී gedara කියන අදහස සිහි කරලා සිත නිරුද්ධ වෙලා තියෙනවා. ඒ සිතුවිලි නිරුද්ධ වෙනවා. දෙවෙනි එක ඒ සිතෙන් සිහි කරපු නිමිත්ත අල්ලගනිමින් ඊගව සිත ඉපදිනවා. එතකොට හැම වෙලාවෙම මේ මනෝ විඥානයේ උපදින්නේ මනෝ කියන මනෝමය ධර්මතාවයක් අල්ලගෙන. ඒක ප්‍රකෘතික නෙමෙයි. විශේෂයෙන්ම මනෝ පටිච්ච ධම්මේච උපදිත මනෝ විඥානං කියන මෙන්න මේ මනෝ විඥාන සම්පස්සයට තුන් කාලයක් තියෙනවා. ඒ ගව ලක්ෂණ. අතීතයේ සිහි කරන්න පුළුවන්, අනාගතයේ සිහි කරන්න පුළුවන්, වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්. බෙහෙවින්ම වැඩිමනක්ම මැරිච්ච නිරුද්ධ වෙච්ච අතීතය සහ නොහටගත් නූපන්න අනාගතය මුල් කරගෙනයි මේ මනෝ කියන ධර්මතාවය උපදින්නේ. ඒක ඒක ඒ තුල මොන්නතරම් ඇත්තයි කියලා හිතුවොත් ඇත්තක් නොවෙන්නේ ඒක මනෝමයයි. රත්තරණෙන් හදපු දෙයට කියනවා රන් ස්වර්ණමය කියලා. රිදීෙන් හදපු දෙයට කියනවා මොකද්ද? රාජ්‍යතමය කියලා. ලියෙන් හදපු දෙයට කියනවා ධාර්මය කියලා. මනෝමයෙන් හදපු දෙයට කියනවා මොනවද? මනෝමය කියලා. මය කියන தත්ත්වය කියන්නේ එයින් උපන් එයින් අටගත්. ස්වර්ණමය කියලා කිව්වේ මොකද්ද? රණින් කළ රණින් උපන් රණින් හටගත් කියන්නේ. රාජිතමය කිව්වේ රිදියෙන් උපන් රිදියෙන් කළ රිදියෙන් හටගත්. මනෝමය කිව්වේ මනෝමයෙන් උපන් මනෝමයෙන් කළ මනෝමයෙන් හටගත්. එතකොට මනෝ පාටිච්ච ධම්මේච මේ ධර්ම මොකද්ද? මොකෙන් කළද? gedara කියන අදහස මොකෙන්ද කළේ? මනෝමය. මනසින් කළා. එතන මේ මානසින් හදපු දේ ඔයගොල්ලෝ දැනගන්නවා. නමුත් මානසින් හදපු දේ අපි දැනගන්නේ නේද කියන එක නොදන්නකොට ඔයගොල්ලෝ රැවටෙනවා. භෞතික බාහිර දේ තේරුණා කියලා. තේරෙනවද? නමුත් ඔයගොල්ලෝ මේක මනෝමයයි නේද කියලා දැනගත්තොත් අපි තීරසංගත සත උග්ගම ඡායාව රැවටෙනවා වගේ අපි අපේම සිතිවිලි වල රැවටලා ඉන්නේ කියලා හිතයි. දකි. ඕගොල්ලන්ට විඳින්න උතන දකින්න පුළුවන් නම් ඕගොල්ලෝ අද විඳින දුකේ 90ක් නෑ. අපේ ජීවිතේ වැඩිම නම් දුකට යන්නේ සතර අපාය විඳින අකුසල කර්ම කරන්නේ මැරිච්ච නිරුද්ධ වෙච්ච අතීතය සහ නූපන්න නොහටගත් අනාගතයේ මුල් කාරණාව කරගෙන වර්තමානයේ ජීවිතයේ මනෝවිඥාන සම්පස්සේ උපදිනනම් ඒ දෙහිම පරිත්‍යාග ටිකක්. එතකොට ලාභ අලාභ යස යස ආයස නින්දා ප්‍රසංස සැප දුක් කියන ධර්මතා අට බෙහෙවින් කෙටි වෙලා කැටි වෙලා ගුලි වෙලා තියෙනවා ඔන්න ඔය ලෝකයේ තුලට අයිති මනෝ විඥාන සම්පස්සේ ඒකයි මම නැවත විස්තර කළේ එතන ටිකක් අන්න ඒබඳු මානසික මට්ටම මෙතන මනෝ විඥාන සම්පස්සේ කියන දකින්න මොකද ලෝකෝත්තර නැත්නම් ලෝකෙන් එතර වෙන මනෝ විඥාන සම්පස්සයක් තියෙයි ඒක මනෝ පරිච්ඡ නෙමේ මේ ප්‍රകൃතියම පවතින ධර්මාරම්මණය දන්න වර්තමානයේක වර්තමානයේක දන්නා වූ දක්නා වූ ධර්මයක් අතීත කියලා දෙයක් වෙච්ච දැකපු දෙයක් සිහි කරනකොට මේ වෙච්ච දැකපු දේ සිහි කරනවා කියලා දැන් මේ සිහි කරන්නේ සිතුවිලි ටිකක් නේද කියන තරම් නෝනයි එතන අතීතයේ ඒ තරම්ම වර්තමානයේ ආයේ මම අහවල් දේ කරන්න ඕනේ කියලා හිතනවා අපි ඒක ඇත්තම කියලා හිතනකොට අනාගතේ නූපන්න කරන්න ඕනේ කියලා දැන් මේ හිතන බබද වර්තමානයි සිටින්නේ නේද මේකද පරිච්ඡේදම ප්‍රත්‍යයෙන් හටගෙන නැති වෙන නේද කියන තරම් ඇත්තකින් ජීවත් වෙන රැවටෙන තියෙන ඉඩ ඇත්තම නැහැ ඒ නිසා මනෝ විඥානය සහ ධම්මායතනය කියන දෙක විතරයි මේ මට්ටමේ ඇසුරු වෙන්නේ හැම වෙලාවෙම ඒ බවත් මතක තබා ගන්න. දැන් උතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊගාව ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ. මොකක්ද? දැන් අපි දැක්කනේ චක්කුසෝත ගාන ජීව කාය මන කියන ස්පර්ශ ආයතන ටික දැක්ක මොකද්ද? ලෝකී කියලා. දැන් ඊගාව ප්‍රශ්නේ තමයි ලෝකෝච්ච අට්ඨ ධම්මේ අනුපරිධාවಂತಿ ලෝකයද ලෝවැසි තෙමේද සත්‍යයද මේ ලෝක ධර්මතාවට අනුව යනවා. දැන් කවුද මේ සත්‍යය? දැන් ස්පර්ශ ආයතන හයම ලෝකේනා. කවුද දැන් මේ ලෝකයේ අනුව යන ලෝකයේ අනුව පෙරලෙන ලෝක ධර්මතා අනුව පෙරලෙන කෙනා? ඈ දැන් මේ පංචස්කන්ධ ටික තමයි කිව්වේ. මේ පංචපාදස්කන්ධ ටික තමයි චක්කුසම්පත්තිය කියනකොට පංචපාදස්කන්ධය සෝතසම්පත්තිය කියනකොට පංචපාදස්කන්ධය. අපි පුද්ගලයා මම කියලා කියපු තැන තමයි විස්තර කෙරුවේ. ස්පර්ශ ආයතන හයෙන් පරිබාහිර තව කෙනෙක් ඉඳීද? නමුත් ඉන්නවා. මේ පින්නන් දැන් ඔය ටික පෙන්වන්නේ අට්ඨනේ වික්‍රවේ අටවෙනි වික්‍රේ ධම්මා ලෝක අනුපදාවන් පිට ලෝකයන්ව පෙරලෙන ධර්මතාවක් තියෙනවා කියලා අටලෝ දහම අපිට හම්බුණා මොකද ස්පර්ශ ආයතන හය හරහා ස්පර්ශ ආයතන හය කියන්නේ මේ ධර්මතා අට තියෙනවා මේ ධර්මතාවක තියෙනවා කියන ස්පර්ශ ආයතන හය තියෙනවා කියලා හම්බුණා මිසක ස්පර්ශ ආයතන හයෙන් යුක්ත වූ පුද්ගලයෙකුට පරිබාහිර ලෝකයක් හම්බ වෙනවා කියන මට්ටමට එන්න එපා කියලා මතක් කළා. දැන් අපි බලමු ඔන්න ඔතනයි මම මේ කතා කරන තැන ගැඹුරුයි කියලා කියන්නේ. අහන්න කියලා කිව්වේ. මෙච්චර කල් පහසෙන් පහසෙන් ආවා. ඔන්න මේ ටික ටිකක් හිතන්න වෙනවා. ලෝකෝච්ච කියලා කිව්වේ ලෝකයාද අට ධම්මේ අනුපරිධාවන්ති මේ ධර්මතා අට අනුව පෙරලෙනවා කියලා මතක් කළේ ඇහෙන් රූපයක් දකිනකොට පෙනෙන අවස්ථාව ගන්න ධර්මතා අට යෙදිච්ච ලෝකේ පෙනෙන පෙනෙන වස්තුව දැනගනිමින් පෙනෙන වස්තුවට නැඹුරු වෙලා උපදින මනෝ විඥාණයටයි හැම වෙලාවෙම ලෝකෝච්ච ලෝකයාද කියන වචන කියන්නේ මේ පෙනෙන දේ හේතු ප්‍රත්‍යයයි පෙනෙන දේ දැනගන්න කොට ඒ දැනගන්න සිතෙයි මාන අනුසය එන්නේ අපි තව පැත්තෙන් ගත්තොත් චිත්ත වීදි ගන්නවා නම් අපි මෙහෙම හිතමු නිකන් අනුමානයට වෙටේරු කරනවා කියන්නේ ඇහැට පෙනෙන තැනදී ගන්න චක්කු විඥාන කියන මට්ටම ගන්න එකකට මෙන්න මේකට කිව්වා ධර්මතා අටේ විච්ච ලෝකය. තාම හිතන අපි දන්නේ ලෝකෝච කියලා කිව්වේ ලෝකයාද කියලා කිව්වේ ජවන් මට්ටමට එන ජවන් හිත. ඒ ජවන් හිත නඟුරු වෙලා තියෙන්නේ මේ පෙනෙන දෙයට පෙනෙන දේ අල්ලගෙන උපදින්නේ. එතකොට යම් කිසි කෙනෙකුට කෙටියෙන් ගත්තාම ඇහැට පෙන රූපයක් පෙනෙනකොට පෙනෙන රූපෙට නැඹුරු වෙලා පෙනෙන රූපය අල්ලගෙන පෙනෙන රූපයේ සැපේ සැපවත් වෙමින් දුකේ දුක් වෙමින් උපදින මනෝ විඥාණයටයි ලෝකයා කියන වචන කියන්නේ. කෙනෙක් ලෞකික වෙන්නේ ලෞකික පුද්ගලයෙක් වෙන ලක්ෂණය දකින්න කෙනෙක් ලෞකිකයි. පුද්ගලේ ලෝකෙ තුල පුද්ගලයේ ලෝකෙ තුල සත්වයේ කාමභෝගී සත්වයේ රූප භව සත්වයේ අරූප භව සත්වයේ කියන ගණයට යන්නේ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා උපදින මනෝ විඥාණය අනුව මේ ස්පර්ශ ආයතන හය හේතු ප්‍රත්‍ය සත්පුද්ගල භාවය කිසිම දෙයක් නැහැ ඇහැට පෙනෙනකොට පෙනෙන දේට නැඹුරු වෙලා උපදින මේ සිතේ තියෙනවා සිතේ උපදින හැම සිතකම ඔය අනුශේඛ කියන ධර්මතාවය යෙදෙනවා ඔය මම කියන හැඟීම යෙදිච්ච සිතක් තමයි උපදින්නේ. ඒ සිතෙන් සිත නැඹුරුලා තියෙන පෙනෙන රූපෙට නම් රූපය මම බලනවා වගේ ඔයගලන්ට තේරෙනවා. පෙනෙන දෙයට සමගාමීවම උපදින සිතේ ලෝභජයසිකයේ යෙදෙන්නේ ඒ ලෝභ සහගත සිතුවිලි යෙදුණු සිත පෙනෙන දෙයට නැඹුරුලා තියෙන්නේ ඕගොල්ලෝ පෙනෙන දෙයට කැමති වගේ කෙනෙක් කැමති වගේ දැනකින් තමයි අපිට තේරෙන්නේ. තේරෙන්නේ. පෙනෙන දේට සමගාමී උපදින මනෝ විඥානයේ අකමැත්ත පටිඝ චෛතසිකයේ ඉඳලා තින්නේ. ඒබඳු සිතින් පෙනෙන දේට නඹුරු වෙනවා නම් මට පෙනෙන දේ ගැන අකමැත්තක් ඇතිවලා වගේ අපිට තේරෙන්නේ නැහැ. පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ කෙනා නිර්මාණය වෙලා තියෙන්නේ මනෝ විඥානයේ උපදින මනෝ විඥාන සම්පස්යෙන් උපදින මෙන්න මේ සිතේ කුමන සිතේද පෙනෙන දෙයට නැඹුරු වෙලා උපදින සිටේ. එතකොට මෙයාගේ ස්වභාවය තමයි මොකද්ද? අටලෝ දහමෙන් කම්පා වෙන පුද්ගලයෙක් යන ගණිත ගිහිල්ලා. ඇහැට ගැටෙන දේ ඇත් ඉදිරි පිටට එන දේ ලෝක ධර්මතාවය සැපසහගත දේ සැපසහගත අරමුණේ සැප විඳින්මින් තල්ලු මරමින් උපදින මනෝ විඥානයක් තියෙනකොට ලෝකයා නිර්මාණය වෙලා. අප්‍රිය අමනාප රූපය ඇසිදිරිපිටට එනකොට අප්‍රිය අමනාප රූපේ දුක් විඳින්මින් උපදින මනෝවිඤ්ඤාණයක් කියන මට්ටමට කිව්වා ලෝකයා කියලා. මොකද ලෝකයා කියන වචෙන් ලැබුණේ මේ ධර්මතා අටට අට අනුවම නැඹුරු වෙලා යන. ලෝකෝච අට ධම්මයන් පරිතහවන්ති. ලෝකයාද මේ ධර්මතා අට අනුව පෙරලෙනවා. මේ ඇහැට පෙනෙන රූපේ සැපවත් වෙනකොට මේ අපේ හිතත් සැපවත් වෙනවා. කෙනා කියන තැන කෙනා සැපවත් වෙනවා තමයි. පෙනෙන දේ දුක් වෙනකොට Taman දුක් වුණා වගේ තැනක. එතකොට Tamanට සැප දුක් දැනුණා කියනකොට වෙලා තියෙන දේ දැනගෙන මේ තව පුද්ගලෙක් සැප දුක් වෙලා නෙමෙයි. පෙනෙන දේ මුල් කාරණාව කරගෙන සැපසහගත චෛතසිකයේ යෙදෙන මනෝ විඤ්ඤාණය ඉපදිනවා. පෙනෙන දේ ඇස් ඉදිරියට එනකොට දුක් වේදනාව හා යෙදුණු මනෝ විඥානය ඉපදිලා. ඒ උපදින සිතේ මම කියන මාන අනුසය ඒ වගේම මගේ කියන අභිජ්ජාව, ලෝභය, ඒ වගේම ආශ්‍රව කියන මේ කෙලෙස් ඒ වගේම අනුසය කියන ගති ඔය හිතේ යෙදිලා තියෙනවා මේ ගති එක්ක එතකොට මට කැමැත්තක් තියෙනවා මට අකමැත්තක් තියෙනවා වගේ හිතේ දේ නිසා පෙනෙන්නේ අර ගිනි පෙල්ලක් කරකවනකොට වලල්ලක් පේනවනේ. පෙනෙන දේ මෙහෙම පෙනෙනකොට පෙනෙන දේට සමගාමීව මම කියන හැඟීම යෙදුණු සිතක ලෝභ චෛසිකේ යෙදෙනකොට පෙනෙන දෙයට මම කැමති වගේ තමයි මේකේ කෘත්‍ය ටිකෙන් අපිට තේරෙන්නේ. එතකොට ලෝකෝච කියනකොට ලෝකයාද කියනකොට මේ ස්පර්ශ ආයතන හයෙන්ම හෝ හයම උරුම වෙච්ච හෝ තව පුද්ගලයෙක් දකින්න එපා. හත්වෙනිය තමයි නන්දි රාගය. ඔය කෙලස් ටික. ඒ කියන්නේ ඇහැට පෙනෙන අරමුණේ ධර්මතා අටක් ඕකේ මං කිව්වා ප්‍රභේද වශයෙන් තියෙන සැපදුක් දෙක ධර්මතා අටක් මුල් කාරණාව කරගෙන එනකොට ඒ ධර්මතා ලාභේ එයා ලාභයක් කරගන්නමින් අලාභය අලාභයක් කරගන්නමින් ඈ නින්දාව නින්දාවක් කරගන්නේ ප්‍රශංසාව ප්‍රශංසාවක් කරගන්නේ යස යසසක් කරගන්නේ ආයස ආයසක් කරගන්නේ සැප සැපක් කරගන්නේ දුක දුකක් කරගන්නේ උපදින මනෝ විඥාණයට කිව්වා ලෝකයා කියලා මේ ඒ ඒ ධර්මතා අටේම ගතිය අනුව උපදින මනෝ විඥාණය දකින්න එයා දැන් ලෝකිතයි ලෝක ධර්මතාවය හා යෙදිච්ච මනසයි ලෝකයක් එයා හැම වෙලාවෙම කොතන ගෙඩියක් එයා ලෞකික කෙනෙක් ලෝකේ කෙනෙක්. එයා ජරා මරණ ශෝක පරිද දුක් දොමනස උපායාසයන්ගෙන් යුක්ත කෙනෙක් යන ගණිත ගිල්ල කියන්නේ කියලා තියෙනවා. එතකොට තව පැත්තකින් ගත්ත ඔබට අටලෝ දහමින් කම්පා වෙන මනසක් තියෙනවා. අටලෝ දහමින් කම්පා වෙන පුද්ගලයේ යන ගණිත කියනවා. ඔන්න ඔය අටලෝ දහමින් කම්පා වෙන පුද්ගලයෙක් තියෙනවා කියන තැනක තියෙන්නේ ලෝක ධර්මතා අටෙන් යුක්ත ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හයට සමගාමීව උපදින ආශ්‍රව යෙදුණු මාන අනුසය යෙදුණු කෙලෙස් යෙදුණු ලෝභ සහ ද්වේෂ මෝහ කියන චෛතසික යෙදුණු මනෝ විඥාන මට්ටමේ සිත. ඔය සිත උපදිනකොට මේ දැන් ඇහැට මෙහෙම පෙනෙනකොට පෙනෙන දේ දැනගන්නකොට හුරු පුරුදු විදිහට මේ කැමැත්ත ලෝභ සහගත සිතකුත් උපදිනවනම් සිතේ ඒ සිතේ මම වෙමි කියන හැඟීමකුත් යෙදිලා තියෙනවනම් ඒබඳු හැඟීමකින් යුක්ත සිතකින් මේ පෙනෙන අරමුණට නැඹුරු වෙලා මේ සිත උපදිනකොට හරියට තේරෙන්නේ අර ගිනි පෙල්ලක් කරනකොට වලල්ලක් වගේ මම මේ පෙනෙන අරමුණ දකින්නවා වගේ මේ කෘත්‍ය නිර්මාණය වෙලා තියෙනවා කෙනෙක් දුක් විඳින පුද්ගලයේ දුක් විඳින කෙනෙක් නිර්මාණය වෙලා තියෙන්නේ ඔන්නෝ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අට්ඨමේ වික්‍රේ ධම්මා ලෝකානුපරිකාවන්ති ලෝකයන්ටම මේ ධර්මතා අටක් තියෙනවා. ලෝකෝච අට්ඨ ධම්මයන් පරිධාවන්ති ලෝකයාත මේ ධර්මතාවට පෙරළු. අනුව ලෝකයා කියන හඳුනගන්න තියෙන කෙටි ක්‍රමය පහසුම ක්‍රමය මේ ලෝක ධර්මතාවට අනුව පෙරලෙනවා. ඇස් ඉදිරි පිට ප්‍රියමනාප රූපයක් වෙනකොට ඒකේ සතුට නොවි ඉන්නවා කියන එක කියන්න බෑ. සතුට වෙනවා. ඇස් ඉදිරි පිට අප්‍රියමනාප රූපයක් වෙනකොට ඒකේ ඉවත් වෙනවා, ගැටෙනවා, අමනාප වෙනවා කියන එකක් යෙදෙනවා මිසක ඒයින් බැහැර වෙනවා කියන එකක් බෑ. ඒ වගේම ප්‍රසන්නසහගත සද්දයක් එනකොට ඒකේ සතුට වෙනවා, නින්දාසහගත සද්දයක් එනකොට ඒකේ ගැටෙනවා, අමනාප වෙනවා කියන එකක් මිසක ඒයින් බැහැර බෑ. මෙන්න මේ මානසික මට්ටම හුරු මේ මානසික මට්ටම හිමි මනෝ විඥාණයට මනසක් පවත්වන තැනට ඒ මනසට කිව්වා ලෝකයා කියලා. ලෞකිකයි කියලා. එතකොට ඒබඳු ස්පර්ශ ආයතන හය ලෝකේ ඒ ලෝකේ වට කරගෙන මම කියන හැඟීම සහ කෙලෙස් ටික යෙදුණු මනෝ විඥානයේ උපදිනවල හරියට ස්පර්ශ ආයතන හයම පරිහරණය කරන ඒවැ සැප දුක් විඳින තමන් කියලා කෙනෙක් ඉන්නවා වගේ අපිට තේරෙනවා. ඔය ටික තව පැත්තකින් තව කෝණයකින් හරියට එකම වස්තුවක් තව කැමරාවකින් අල්ලනවා වගේ තව පැත්තකින් අපි බැලුවොත් මේ ලෝක ධර්මතා අටක් යෙදුණු ලෝකය කියලා කියන්නේ දුක්ඛ සත්‍යක තව නමක්. ලාභ අලාභ යථායස නිදා ප්‍රසන්න සැප දුක් කියලා වෙන්නපු තැන ඇයි දුක්ඛ සත්‍ය තව නමක් කියන්නේ? ඔතන තියෙන්නේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය සහ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය විතරයි. මේ ලෝකේ ගොඩාක් දුක් තිබුණට ඔය හැම දුකක්ම කැටි කරලා කැටි කරලා ගත්තාම දුක් දෙකයි ලෝකේ තියෙන්නේ. මොකද? අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය සහ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන්නේ. ලාභය යසස ප්‍රශංසාව සැප කියපු ටික සැප වේදනාව ඇසුරු කරනවා ඒ සැපේ නැති වෙනකොට උගලන්ට ප්‍රිය විප්‍රයෝග දුක් කියවිලා ප්‍රිය දේ නැතිවීම දුක් කියවිලා ආලාභයේ ආයස නින්දාව දුක දුක් වේදනාව ඇසුරු වෙලා මේ හතර ලැබීම තමන්ට අප්‍රිය සංවේග දුක් කියවිලා අකමැති දේ ලැබීම දුක් කියවිලා අන්තිමට මේ ධර්මතා අර්ථ සැප සහ දුක් කියලා දෙකට බෙදුවාම සැප නැති වෙනකොට ප්‍රිය ප්‍රියංගේ වෙනීමේ දුකත් දුක එනකොට අප්‍රියංහාය කියන්නේ දුකක් කියන එක තියෙනවා. ඒක සංඛාර නානත්වය නිසා සංඛාර නානත්වය නිසා අපිට ප්‍රිය විපයෝග දුකය අම්මා මලා තාත්තා මලා සහෝදරය මලා යාළු මිත්‍රය මලා කියලා වගේ විස්තර ටික කල්ලා දීලා තිනවා යථාර්ථය බලන්න සැප වේදනාව නැතිකම කියන ටික තියෙනවා මගේ හතුරමට මෙහෙම කළා එයා මංගාවට ආවා මං අකමැති කෙනා මංගාවට එනවා මට මේ හතුරු ඉන්න තැනට යන්න වෙනවා කියලා මොනවා හරි දෙයකින් අප්‍රියන් හා එක්වීමේ නැත්තම් මං කැමති නැහැ මේ බෙහෙත් ටික බොන්න මට බොන්න වෙනවා කියලා මොන විදියකින් අකමැති දෙයක් ලැබීම ගැන අපි දුක් වෙනවා නම් අන්තිමට දුක් වේදනාව ලැබීමයි ලැබීම ගැනයි මේ අමනාපය කියන තැනක් වෙනවා නේද එතකොට මේ දුක් දෙක තියෙන සැප වේදනා සහ දුක් වේදනා කියන දෙකේ සැප නැතිවීම නිසා දුක ලැබීම කියන දෙක කෙටි කළ කැටි කළ අරගෙන අන්තිමට ප්‍රිය විප්‍රයෝග දුක්ඛය සහ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය යන පරයයන් අපේ ජීවිතෙට හම් වෙලා තියෙනවා. එතකොට අටලෝ දහම කියන තැනක අන්තිමට කෙටි කළ කැටි කළ තියෙන මොකද්ද? දුක. දුක්ඛ සත්‍ය. උතන තියෙන්නේ දුක්ඛ සත්‍යෙට තව නමක්. එතකොට හොඳට දැනගන්න මේ ස්පර්ශ ආයතන 6 කියන්නේ දුක්ඛ සත්‍යය. ඒ ස්පර්ශ ආයතන 6ට සමගාමීව කෙලෙස් යෙදුණු කෙලෙස් යෙදුණු ආශ්‍රව සහිත උපදින මනෝ විඥානය කියලා කිව්වේ සමුදය සත්‍යයට තවනවා. මම කියන හැඟීම මම පුද්ගල ලෝකෝච තව පැත්තකින් අට්ඨමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිධාවන්ති කියලා කිව්වේ මේ දුක්ඛ සත්‍යෙට තව නමක් විතර ගන්නවා. ලෝකෝච අට්ඨ ධම්මේ අනුපරිධාවන්ති ලෝකයද මේ ධර්මතා අටම පවතිනවා කියන තැන සම්දි සත්‍ය තව නමක්. තේරුණේ? එතකොට මෙතන තියෙන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන ධර්මතා දෙක. හැම වෙලාවෙම සම්මුදය සත්‍යයේ ස්වභාවය තමයි මොකද්ද? දුකේ ඇලිලා දුකේ බැඳලා දුකට පමුණුවල. මේ උපදින මනෝ විඥානයේ ලක්ෂණය මේ කෙලෙස් සහගත මනෝ විඥානයේ ලක්ෂණය තමයි මොකද්ද? ස්පර්ශ ආයතන හයත ඒකේ සැප දුක් දෙකට සැප නැතිවීමෙන් එන දුකට දුක් ලැබීමෙන් එන දුකට නැඹුරු කරනවා. ඒකයි දුකට හේතුව තණ්හාව කියලා තවදකින් කියන්නේ. අපි අපේ මට්ටමේ මම මම තණ්හා කළා මගේ තණ්හාවයි මේ දුක ඇති වෙන හේතුව කියලා බලාගන්න එපා. ඔය මෝඩකම තුල විද්‍යාවක් බලන්න වෙනවා. අවිද්‍යාව තුල විද්‍යාවක් බලන්න වෙනවා. ඒ කියන්නේ මම කියලා පුද්ගලයේ චතුරාර්ය අවබෝධ කර ගන්න හදනවා. නමුත් යථාර්ථය ගන්න අනාත්ම නම් අනාත්මයි. ආත්මෝ මම අනාත්මය අවබෝධ කරගන්න කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මම දුක් විඳින තණ්හාව නිසා දුක එන්නේ තණ්හාව. හැබැයි මගේ තණ්හාව. කොටසක් ආත්මයි කොටසක් අනාත්මයි. එහෙම නෙමෙයි. යථාර්ථය නම් අනාත්මමයි. එයා දකිනවා දුකට හේතුව තණ්හාව මගේ තණ්හාව නිසා තව කෙනෙක්ගේ තණ්හාව නිසා නෙමෙයි. මේකයි මේ වචනේ අර්ථය. මොකද මේ ස්පර්ශ ආයතන හය දුක ඒ ස්පර්ශ ආයතන හට නැඹුරුලා උපදින මේ මනෝ විඥානය තුළයි ආශ්‍රව අනුසය කියලා සිටින්නේ. ඒ මනසින් නම් පෙනෙනකොට පෙනෙන දේට අරගෙන යන්නේ නැඹුරු කරන්නේ කම්පා කරන මට්ටමටපත් වෙන්නේ එන දුක පිළිතු තණ්හාවට. කියලා දකින්න. එතකොට මෙතන ටිකක් නුවණින් හිතන්න ඕනේ නුවණින් දකින්න ඕනේ දහම් කරුණු මම මතක් කරන්නේ. මොකද ඒකයි ස්වභාවයෙන් මේ දේශනාව ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. එතකොට ලෝකයාද මේ ධර්මතා අට අනුව පෙරලෙනවා කියලා කිව්වේ ලෝකයා කියලා කිව්වේ ධර්මතා අට අනුව පෙරලෙන මනසක් කියලා කිව්වේ සම්මුතිය සත්‍යට නම. ඒක උතන දිනවා දුක්ඛ සත්‍යයි සම්මුතිය සත්‍යයි. දැන් මේ දෙක පෙන්වන්නේ ඇයි? මේ ධර්මතා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අපි මතක් කළ අනන්ත අපරිමාණ කල්ප ගණන පෙරම් පුරලා මේ ලෝකුඹ නිරය සංඛ්‍යාත මේ දුක්සහගත සතර අපාය මුදවන්න සතර මුදවන්න එහෙනම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න දැන් මොන චතුරාර්ය සත්‍ය සත්‍ය දෙකක් අපිට ලැබලා දුන්නා පුද්ගල භාවයේ තිබුණු තැන අපිට හම්බ වුණා අපි පුද්ගලයා අපි සත්‍යය කියන තැනක තියෙන දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය කියලා. තාපයෙන් ගත්තොත් ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි කියලා. ස්කන්ධ ටික කියලා කිව්වේ දුක්ඛ සත්‍ය කෙලස් ටික කියන්නේ සමුදය සත්‍යය. ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි. දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය. අට ලෝක ධර්මතා ආදීතුම ලෝක ධර්ම අට යෙදුණු ලෝකයක් ඒ අනුගේ පුද්ගලයක් කියලා විවහාර කළාම ඒක ලෙහලා බලනකොට තියෙන්නේ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි නැත්නම් දුක්ඛ සත්‍යය තමයි. ඊට පස්සේ ලෝකෝත්තර වෙන්නේ කොහොමද? දැන් ලෝකයා උනේ කොහොමද? ලෝක ධර්මතා අටට නැඹුරු වෙමින් ලෝක ධර්මතාවයන්ගේ කම්පා වෙන වෙමින් උපදින මනෝ විඥාණයට කිව්වා අපි මොකද ලෝකයා කියලා. යම් කිසි කෙනෙකුට පුත්තස ලෝක ධම්මේහි චිත්තයස්ස නකම්පති අශෝකං විරජං කේමං හිතං මංගල මුත්තම අටලෝ දහමින් ස්පර්ශ කරන ලද මනස යම් කෙනෙකුට කම්පා නොවේ නම් කියලා බුදුජානක කියනවානේ ඒක උතුම් මංගල කාරණාවක්. මෙන්න මෙතන තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියනවා අනුපාද පරිනිර්වාණය කියලා කියනවා මොකද්ද නාච්ච කිංච ලෝකේ උපාදීති ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා ලෝක කියලා කිව්ව මොකද්ද ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6ට නැඹුරු නොවි ස්පර්ශ ආයතන 6 කියන්නේ ඇහැට පෙනෙන දේ සැපසහගත වෙන්න පුළුවන් යම් කිසි කෙනෙකුගේ මනස සැපසහගත රූපයක් ඇතිදිරි බවට එයාගේ කැපවත් වෙන්නේ නැත්නම් ඇසිරිපිට එන රූපය අපේ අමනාපයක් වෙන්න පුළුවන් ඒත් එයාගේ ගැටෙන්නේ නැත්නම් සැපේ සැපවත් වෙන්නේ නැහැ දුකේ දුක් වෙන්නේ නැහැ සැප වේදනාවට හේතු වෙච්ච රූප ස්පර්ශ නිසා හටගත්ත මේ සැප වේදනාව ඒ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා දැකව සැපෙත් උපේක්ෂාව ඉන්න යම් කිසි කෙනෙකුගේ මනස දුක් වේදනාවට හේතු ස්පර්ශ නිසා හටගත්ත මේ දුක් වේදනාව ඒ ස්පර්ශය නැති වෙනකොට මේ දුක් වේදනාව නැති වෙනවා කියලා දැකලා උපේක්ෂායි නම් මේ මනස උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශයෙන් සහතගත් උපේක්ෂා වේදනාව ඒ ස්පර්ශය නැති වෙනවා නැති වෙනවා කියලා දැකලා උපේක්ෂායි නම් මේ මනස මේ මනසට කියනවා අටලෝ ගහමින් කම්පන වෙන මනසක් කියලා. කන ඉදිරි පිටට ශබ්දයක් එන්න පුළුවන්. ඒක ලෝකයට ලාභයක් ලෝකයට අලාභයක් කියන මට්ටම ගෙනත් දෙනවා. ශබ්දයක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ ජීවිතේට ලාභයක් කියලා හම්බ වෙන්නේ නැත්නම් අලාභයක් කියලා හම්බ වෙන ඒ ශබ්දේ සැපක් දුකක් කියලා පర్యాయ වශයෙන් ප්‍රභේදගත වෙලා හම් වෙන શબ્දේ ස්පර්ශ නිසා මේ શબ્දය හටගෙන ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා වගේ තැනකින් නම් එයා ජීවිතේ ධම්ම වෙන්නේ එයා සත්‍ය උපේක්ෂයි. තාපත්තකින් දැක්කොත් ස්පර්ශ ආයතන හයෙන්ම කුමන අරමුණක් ආවත් එයා දකින්නේ දකින්න පෙර තිබ්බ මේ දැක්කන් පසු තියනවා නෙවෙයි හම්බ වෙන වෙලාවටද තමන් උපද්දවාගෙනයි දකින්නේ අහන්නේ කියන කාරණාවක්ම දකින්න. ඒ හින්දා බාහිර ඇත්ත වෙලා දුක් විඳින්න හෝ ඇත්ත වෙලා සැප විඳින රූපයක්. ඇත්ත වෙලා දුක් විඳින්න ඇත්ත වෙලා සැප විඳින සත්‍යයක් නෑ. තමන්ගේ ආයතන ටික කණ්ණාඩි ඉදිරියට ගියෙන් තමන්ගේ මුණ තමන්ට පේනවා වගේ. ආධ්‍යාත්මික ආයතන ටික නිසාම උපද්දලා තියෙන අරමුණු ටිකක් කියලා හම්බ වෙනකොට භෞතිකව ඉතුරු වෙච්ච තියෙන ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය මට්ටමට ගත්තහම ලෝකේ අපේ සංපයෝග දුක්ඛ විපයෝග දුක්ඛය කියන දුක් දෙක ලෝක ධර්මතා අටක් කරගෙන දුක් මේ දුක් විඳින ලෝකයේ කියන මානසික මට්ටමෙන් සම්පූර්ණ මෙයා මිදිලා. ඒ කියන්නේ ලෝකයේ විඳින ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන ස්වායත කියන දෙක මිදිලා. කෙටියෙන් ගත්තොත් ස්පර්ශ ආයතන හයෙන් එකකටවත් නැඹුරු නොවි අවකින මනෝ විඥාන මට්ටමක් හදාගත්ත දවසට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් වශයෙන් නිදුනා ක්ලේශ පරිනිර්වාණය පිරිනිවියා කියලා කියනවා කිසිවක් උපාදාන වශයෙන් කියලා කිය මොකද්ද උපාදාන වශයෙන් නොගත්තේ නැචකින්ච ලෝකේ උපාදි ලෝකේ කිසිවක් මේ ස්පර්ශ ආයතන හය කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මේ මනස විදලා තියෙනවා ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට රූපයක් ආවොත් මේ රූපෙන් කවදාවත් මෙයා හොලවන්න බෑ. මහා පර්වතයක් හුළඟින් හෙළවෙන්නේ නෑ වගේ. ඇහැකන දිවනාසේ ශරීරයේ මනස කියන මේ ස්පර්ශ ආයතන හයට කුමන අරමුණක් ආවද? දැනගන්න මට්ටමට එනකොට උපේක්ෂා සාගතමයි පුද්ගල භාවය නැහැ කෙලෙස් නැහැ. මම කියන ඇඟීම ආශ්‍රව අනුසය මොකුත් නැහැ නුවණ විතරයි තියෙන්නේ. මේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනු නැති වෙනවා කියන තැනක නුවණ යෙදিলা ඇත්ත දකිමින් ඒ හම් වෙන අරමුණ එකක්වත් අල්ලගන්න නැතුව ඇසුරු නොවි උපදින මනෝවිඤ්ඤාණය. ඔන්න ඔය මට්ටම හැදුණු දවසට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. අර කෙලෙස් සහගත උපදින මනෝවිඤ්ඤාණය වෙනුවට දැන් තියෙන්නේ ස්කන්ධ ටිකයි ස්කන්ධ ටිකේ ඇත්ත දකිමින් උපදින මනෝවිඤ්ඤාණයක විතරයි මෙතන තියෙන්නේ. දැන් සත්‍ය පුද්ගලයා කියන තැනක තිබුණේ ස්පර්ශ ආයතන 6යි. ඒ ටිකට ඇලෙමින් ඒ ටිකේ ගැටෙමින් ඒ ටිකේ රැවටෙමින් උපදින මනෝ විඥානයකුයි තිබුණේ. අන්තිමට රහතන් වහන්සේ කියන තැනකදී ස්පර්ශ ආයතන 6 ඒ ස්පර්ශ ආයතන 6 පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඇත්ත දන්නා වූ දක්නා වූ මනෝ විඥානයක් ඉපදිනවා. ස්කන්ධ ටිකයි නුවණ. ඔන්න උතෙන්ට ආවහම උතන හදාගත්තාම මේ විඳ පුද්ගල භාවවල මේ ඇත්ත මේ ලෝකේ කියන මේ සියලුම ධර්මතා මේ ඔක්කොම හීන කියලා කියන්නේ. මේ ඔක්කොම මනෝමය සිද්ධි ටිකක් මේ තියෙන්නේ. විතර්ක ගොඩක් මිසක මේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය අවිද්‍යාව නිසා උපදින චිත්තජයසිකයන්ගේ විතරක ගොඩකුත් මේ තියෙන්නේ. මිසක ඇත්තටම ජීවත්වන සත්පුද්ගල භාවයක් නෙමෙයි මේ ඔක්කොම මනෝමය සිද්ධි ටිකක් තියෙන්නේ. ඒ කෙලෙස් ටික නැති වෙච්ච එක විතරමයි උනේ මේ සියලු දුක මිදෙන්න. ඒකට ක්ලේශ මරණ නිර්වාණය කියලා පෙන්වනවා. එතකොට ඒ ස්පර්ශ ආයතන හයේ යථා භූත ස්වභාවය සම්මා දිට්ඨි කියලා කියන එකයි. ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ ස්වභාවයෙන් යුක්ත වූ මනෝවිඥානයක් උපදිනවා ස්පර්ශ ආයතන හයේ එකකටවත් නැඹුරු වෙන්නේ නැතුව අල්ලන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව. ඔය මනසට කිව්වට ලෝ දහමෙන් කම්පාන වෙන සිතක්. ඔන්න ඔය වගේ සිතක් උපදින තැනට අපි කියනවා රහතන් වහන්සේ කියලා. අපි රහතන් වහන්සේ කියලා කියද්දි එතන තියෙන්නේ ලෝක ධර්මතා අටින් යුක්ත ස්කන්ධ ටිකත් ඒ ලෝකේ රහතන් වහන්සේම නෙමෙයි. ඒ ලෝක Nirodhe දන්නා වූ දක්නා වූ නුවණකින් යුක්තව ලෝක Nirodhe සාක්ෂාත් කළ මනෝ විඥාන මට්ටමක් තියෙනවා. මෙන්න මේ ධර්මතා දෙක එකතු කරලා තුරහතන් වහන්සේ කියලා කතා කරනවා. අපි කතා කරන තරකට තියෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය මුල් කාරණාව කරගත්ත සිහි නුවණ මුල් කාරණාව කරගත්ත චිත්තජයසික ටික උපදින තැනයි රහතන් වහන්සේ කියන්නේ. එහෙම නැත්නම් මේ ස්පර්ශ ආයතන හරියම රහතන් වහන්සේම වෙන්නේ. ස්පර්ශ ආයතන හරිය පුද්ගලයා වුණෙත් නැහැ. පුද්ගලයා කියන තැන පුද්ගලයා තමයි කෙලෙස් නැති කර රහතන් වහන්සේ වුණේ. ලෝකේ පුද්ගලයා වුණේ නැහැ. ලෝකේ රහතන් වහන්සේ වෙන්නේ නැහැ. හොඳට මේක තේරුම් ගන්න. ලෝකයේ ඇත්ත නොදන්නාකම නිසා පුද්ගලයා ලෝකයේ වෙලා ලෝකයේ පුද්ගලයාගේ වෙලා ලෝක ධර්මතාවෙන් දුක් විඳින පුද්ගලයෙක් හැටියට දුක් විඳින්න වුණා. ඒ කෙලෙස් ඒ ඒ මොකද ලෝක ධර්මතාවය නොදන්නාකම නිසා ලෝකයේ දැනගෙන ලෝක ධර්මතාවය ගැන ඇති අවබෝධය නිසාම කෙලෙස් ටික නැති වෙලා පුද්ගල භාවය නැති වෙලා ලෝක නිරෝධය අතීත ධර්මයේ නිරුද්ධ වෙලා අනාගත ධර්මයේ හටගෙන වර්තමාන ධර්මයේ හටගෙන නැති වෙනවා කියලා තුන් කාලේ නිරෝධය ලෝක නිරෝධය දන්නා වූ දක්නා වූ සිතක් ඉපදිලා අපි කියනවා රහතන් වහන්සේ ලෝක නිරෝධය දකින්න ඉන්නවා කියලා. රහතන් වහන්සේ ලෝකේ ඉන්නෝ රහතන් වහන්සේ ලෝකේ පරිහරණය කරනවා කියන එකක් වෙන්නේ නැහැ කවදාවත්. ලෝකෙ මිදිච්ච බවම ලෝකෙ නොයදිච්ච බවම ලෝකෙ වෙන්වෙච්ච බව තමයි රහතන් වහන්සේ කියන්නේ. ලෝකෙම හැදිලා වැඩිලා ලෝකෙම මිදිලා ලෝකය හා එකතු නැතුව ඉන්නවා. ලෝකයා කිව්වේ ලෝකය හා බැඳිලා ඇලිලා ඉන්න එකට කිව්වා ස්පර්ශ ආයතන හය ලෝකේ නම් ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා ඇලිලා බැඳිලා ආටගෙන මනෝවිඥාණයට ලෝකයා කියලා කිව්වා නම් ඒ හින්දා දුකේ ඇලිලා දුකේ බැඳිලා දුකේ මිදෙන්නේ නැහැ කියලා කිව්වා ලෝකයට. රහතන් වහන්සේ දුකේ ඇවිල්ලා දුකේ බැඳිලා නැහැ දුකෙන් මිදිලා කියලා කියනවා. ඒක ලෝකෙ මිදිලා කියලා කියනවා. ඒ හින්දා ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. ඔන්න ඔය වගේ මනසක් හදාගත්ත දවසටයි මේ කල්ප ගණන් දුක් විඳින්මින් යන මේ දුක් වූ දුකේ අවසානයක් වෙන්නේ. මෙන්න මේ මනස මෙන්න මේ දුකේ නොයලුණු දුකේ නොගැටුණු මානසික මට්ටම හදාගත තැනට කියනවා රහතන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණය, අනුපාදා පරිනිර්වාණය, සෝපුදිසෙස නිබ්බාන කියලා. නිරෝධ කියලා. ඔතෙන්ට ඇවිල්ලා සත්වයේ විදින ජාති ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙම මිදෙනවා. සත්වයේ නිදිනද ඔක්කොම දුක් වලින් මිදලා තියෙනවා. ඇයි එහෙම කිව්වේ? තව ටිකක් මම ඔකෙදී විවරනවා. අපි දර්ශනය කතා කරනවා දකින්න පෙර රූපය දකින්න පෙර තිබ්බන් මේ දැක්කයන් පස්සේ තියෙන නෙමෙයි අවස්ථාවකට හටගෙන නැති වෙනවා කියන්නේ. මේ දර්ශනය නිසා තමයි ලෝකෙ මිදුනේ. ලෝකෙ ඈතර වුනේ. ওই දර්ශනය තුලට තමයි ජාති ජරා මරණ ශෝක පරිද දුක් දොමන සුපාසය උපායාසය පවතින්නේ නැත්තේ හැබැයි එක දෙයක් හොඳට මතක තබා ගන්න ඕනේ මේක මම කල්ලාට විස්තර කරන්නේ මේක විස්තර කළ යුත්තේ මාර්ගය කියද්දී මම ජීවිතය නිසා මම මෙතනකට මතක් කරනවා අද අපි ඉන්නේ ලෝකයේ ඇතුලේ ලෝකයේ ඇතුළේ කියලා කිව්වේ අද අපි ගයක් නම් දකින්නේ. ගයක් දකිද්දි දකින්න පෙර තිබ්බනේ මේ දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි. හදාගෙනයි මේ දකින්න කියලා කිව්ව සම්පූර්ණ වැරදි. යන්නේ කොයිද මල්ලේ පොල් වගේ කතාවක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට ගයක් නම් හම්බ වෙන්නේ දකින්න පෙර තිබ්බා දැක්කයන් පස්සේ තියෙනවා තියෙන ගයක් හම්බ වෙනවා කියන මට්ටම නම් හම්බ වෙන්නේ මේක වැරදි නෑ. මේක තමයි ලෝකයේ ඇති. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න මම කියන්න හදන දේ. ඔගොල්ලෝ අහලා ඇති සාහිත්‍යිකය රෝහිත සූත්‍රයේ රෝහිත සූත්‍රයේදී රෝහිත දෙවියන්ට බුදුජානක හොඳ කාරණාවක් පෙන්නනවා. රෝහිතස්ස පාගමනේ ගමන් කළ ලෝකේ කෙලවරකට යන්න පුළුවන් කියලා මම කියන්නේ එතක දුවක් ලෝකයේ කෙලවරකට නොක දුක් කෙලවර කියන්නේ මොකද බෑ ඉතල ලෝකේ කෙලවරට යන්න කියනවා දුක් කෙලවර කරන්න ඕන ඇහැ ලෝකේ කෙලවරයි රූප ලෝකේ කෙලවරයි කන ලෝකේ කෙලවරයි ශබ්ද ලෝකේ කෙලවරයි කියනවා මොකද්ද මේ ලෝකේ කෙලවර මොකද්ද ලෝකයේ ඇතුළේ අපි දන්නවද අපි අද ඉන්නේ ලෝකයේ ඇතුළේ. ඒක ලෞකිකයි කියලා කියේ ලෝකේ. ලෝකේ ඉන්න කෙනෙක්. ලෝකයෙන් ඈතර වෙලා මිසර ලෝකේ කෙරවලට එන්න. ලෝකේ කෙරවලට ආපු කෙනෙකුට ලෝකයෙන් ඈතර වෙන්න පුළුවන්. ලෝකයෙන් ඈතර වුණා කියන්නේ රාතනවා. එතෙන්ට ඈතර වෙන්න ඈතර උනේ ලෝකෙන් කෙලවරට ඇවිල්ලා. ලෝකෙ කෙලවරට එන්න නම් ඒතර ලෝකයේ ඇතුළේ අතාරින්නේ මම ඔයගලන්ට නොතේරෙනවා නම් මම මේ කතා කරපු වචන ටික මම ඔයගලට උපමාවක් කියනවා උපමාවක් ගැඹුරුයි නමුත් මම කියන්නේ කටික පරක් වෙනවද තවත් පැයක්වත් කීයේ දෙන්නේ හරි අපි මෙහෙම කියමු දැන් උපමාවක් උපමාව හොඳට අහගෙන ඉන්න උපමෙය වටහා ගන්න ඕනේ කියන අදහස. අපි කෙනා කෙනාට කෙනා කෙනාගේ ඇස් දෙකට පෙනෙන රූපයක් තියෙනවා නේද? දැන් මට පෙනෙනවා මේ පිටුතුන් මෙහෙම බලහාමින් ඉන්නවා. ඔගලන්ගේ ඇස් දෙකට බණ අහමින් ඉඳගෙන ඉන්න තමන් ඇතුළු අනිකට යම්මට පේනවනේ. අපි මෙහෙම කර්මානුකූල වැඩක් කරනවා. අපේ ඇස් දෙක අපි කියමු අපේ ඇස් දෙකේ නිම්මට කැමරාවක් කියලා ෆොටෝ එකක් ගැහුවොත් මේ ඇස් දෙකට පෙනෙන කිසිම ෆොටෝ එකක් අපි නිර්මාණය කරගන්න බැරිද? ඒ කියන්නේ ඇහැ කැමරාවක් කියලා හිතන්න. ඒ කියන්නේ මේ පේන දර්ශනය අපි මේ වෙලාවේදී ෆොටෝ එකකට ගන්න බැරිද කැමරාවකින් මම අහන්නේ. පුළුවන් නේ? මේ ඇහැට පෙනෙන විදිහෙම රූප රාමුවක් නිර්මාණය වෙන විදිහට ෆොටෝ එකක් ගන්න බැයිද? පුළුවන්. අපි ෆොටෝ එකක් ගත්තා කියන්නේ තේරෙන්නේ ෆොටෝ එකක් අරගෙන හොඳට ඒක ලොකු කරලා විත්තිය ගන්න. දැන් මේ කෙනෙක් අපේ ඇහැ වෙන මොකද කියන්නේ දැන් මේ වර්තමානයේ මේ මොහොතේ මේ ඇහැට තියෙන දර්ශනයම අහුවෙන විදිහට කැමරා කාර්යයකට අපි හඳුන්වගත්තා. අරගෙන විත්තිය ගැහුවොත් මේ විදිහටම හාමුදුරුවම බණ කියන තමන් සහිතව බණ අහන මේ වගේ පඩදයක් පොඩේට පෙනේ නේද? තේරුම් ගන්නේ. දැන් දිස්ත්‍රියේ තියෙන ෆොටෝ එක දිහා බලනකොට ඒකේ හාමුදුරුවම සත්වය තව තමන් තමන් එක බණ අය පෙනේ නේද? පෙනේ. ඒකේ පිටින් දින මේස රෝසු පෙනේ. විත්තිලා දින ෆොටෝ එකට ගිනි තිබ්බොත් ක්‍රමානුකූලව පිච්චි පිච්චි පිච්චි පිච්චි යද්දී ඕගොල්ලෝ කෑ දුක වතුර ගෙනල්ලා ගහලා ගින්න නිවන අයියෝගේ සත්තු මරනවා මේ මිනිස්සයා මරනවා වගේ සජීවී බව දැනනවා. එයි දැනෙන්නේ. පුද්ගලයේ පෙනුනට ඒක සජීවී වෙලා නැහැ නේ. තේරෙනවද කියන්නේ? ඔගොල්ලෝ දන්නවා ඒ ෆොටෝ එකමයි ඇහැට පෙනෙන මේ මට්ටමේ තියෙන්නේ. මේ රූප ආයතනේ තියෙන්නේ. ගම්වතුර කර විශාල ගින්නක් කර යවිලා මේ ඇහැට පෙනෙන රූප එකින් එක පිච්චි පිච්චි පිච්චි පිච්චි යන්න ආවොත් මොකක් වෙන්නේ? අයියෝ මේ සත්තු ගන්න පුද්ගල කරනකොට බණ අහන එක නඩතෝ දැක්ක පිටි ගාන නැගිටලා වස්තු හොයයි ගහන්නේ මේක තදීවි වෙලානේ ඔගොල්ලෝ තේරුම් ගන්න ඇහැ ලෝකේ කෙලවරයි රූපේ ලෝකේ කෙලවරයි කියලා කිව්වේ ඇහැට පෙනෙන රූපයේ කෙලවර ලෝකේ කෙලවරම තමයි වර්ණ සටහනක් හැටියට පෙනෙන එක. තේරුණා නේද? ඒ වර්ණ සටහන ඇතුලේ සජීවී බව සජීවී සත්‍ය සජීවී කාරණා දකිනවා නම් ඒ තමයි ලෝකයේ ඇතුලේ ඉන්නවා තේරුණා මේ කෙලෙස් ටික තියෙන හැඟීම් ටික ෆොටෝ එකේ දික්තියේ තියෙන වර්ණ සටහනයි මේ ඇහැට පේන වර්ණ සටහනයි ලෝකේ කෙලවර ගිය කෙලවරකට ගිය මනසකට දස්සමයක්වත් වෙනසක් නැහැ එකම එකයි රහතන් වහන්සේ නමකට නැත්නම් ලෝකයේ කෙලවරකට දිය මනසකට දිත්‍යයේ ගහපු ෆොටෝ එකයි මේ ඇතුළත පෙනෙන ෆොටෝ එකයි අතර ඇතුළත ශේෂයක්වත් වටිනාකමක් දැනෙන්නේ නැති එකම එක චිත්‍රයක් විතරක් වෙච්ච දවසට ඔන්න ඇහැයි රූපයයි දෙක ලෝකෙ කෙලවරට ඇවිල්ලා. ඔය මට්ටමට ඇහැට දෙන රූපේ ඔය මට්ටමට හැදිච්ච කෙනාටයි අර දර්ශනය ආයි දකින්නතර තිබ්බන්නේ දැකෑම වගේ තියනවා නෙමෙයි අවස්ථාවට උපදවාගෙන බලන්නේ කියන දර්ශනය ආයි ලෝකෙ කෙලවරට ගිය කෙනාටයි මේ විදිහ කියන්නේ මේ රූප ආයතනයේ තයි තේරුම් ගන්න ලෝකෙ ඇතුලේ ඒ කියන්නේ දැන් මේ චිත්‍රයේ ඇතුලේ සත්‍යය දකින්න පුද්ගලයෝ දකින්න දේවල් දුරවල් රණ්ඩු දීමුතු මැද දකිද්දී ඕකට කියන් ඔය මානසික මට්ටමට කියන්න බෑ දකින්න පෙර තිබ්බන්නේ මේ දැක්කයන් පස්සේ තියෙන මේ අවස්ථාවට හටගන්න තියෙනවා කියලා කියන්න බෑ මේ මට්ටම නිර්මාණය වෙලා තියෙන්නෙම පංචායතන දෙයක් එනකොටම නැත්නම් ඇහැට පෙනෙනකොටම කෙලෙස් සහගත මනෝ විඥානයේ මේ ධර්මතා ඇත්ත කරලා අතුල බැසගෙන මේ තියෙන්නේ දැන් ඔය මට්ටමේදී දකින්න පෙර මේසේ මෙතන තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා තියෙන මේසේ අපදා කියන මට්ටමක් තමයි තියෙන්නේ. එතකොට අපිට අටලෝ දහමින් කම්පා නොවෙන ඒ වගේම ලෝකේ මිදුණු මනසක් හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ලෝකෙන් ලෝකෙ මැද්ද ඉඳලා ලෝකෙ කෙළවරට එන්න වෙනවා. දෙවෙනි එක ලෝක කෙළවරට ආවහමයි ලෝක ලෝක නිරෝධය හටගත් ධර්ම නිරුද්ධ වෙනකොට ලෝක නිරෝධය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ලෝකී කෙලවරට නොගොස්තු කෙලවර කරන්න බෑ කියලා කිව්වේ. මේ පේන රූප ඇහැට පෙනෙන රූපේ විත්‍ය ගහපු රූපේ මට්ටමට අපේ මනස ගන්නෙ නැතුව දුක් කෙලවර කරන්නත් බෑ. තේරුම් හොඳට දකින්න. අදද විත්‍ය ගහපු ෆොටෝ එකේ යහට පෙනෙන රූපේ රූපේ මට්ටම එකමයි. මේක සජීවී කියලා කියලා කියන්නේ මේ පෙනෙන පැත්තේ තියෙන සජීවී බවක් හින්දා නෙමෙයි. අපේ මානස පැත්තේ ආශ්‍රව සහිත කියන්නේ ආශ්‍රව ධර්ම, කෙලෙස් ධර්ම, අනුශේ ධර්ම යෙදෙන මේ මනෝවිඤ්ඤාණ සිතේ ඒ සිතේ තියෙන ඔය ගති ටික අතරුණාම මේ කිච්චියේ තියෙන පුට එකයි හැට පොන්න පුට එකයි අතර වෙනසක් නැහැ. ඉතින් මේ හැම පැත්තකම කියලා නිවන් දකින්නවා කියලා කියන්නේ පුද්ගලෙක් නිවන් දකින්නවා කෙනෙක් නිවන් දකින්නවා නෙමෙයි. මේ කෙලෙස් ටික නැති ඉගීමටයි රහතන් වහන්සේගේ ක්ලේශ පරිණිරවාණය. කෙලෙස් ටික නැති වුණාම නැති වෙන්නේ සත්‍යය. නැති වෙන්නේ පුද්ගලය. මොකද ඊට පස්සේ දුක් වූ ස්කන්ධ ටික පෙනේ Tamanට. මෙතනදී ලෝකේ කෙලවර ඇහැ රූපේ කන ශබ්දේ කියනකොට Taman දැනගන්නට ඕනේ සත්ව පුද්ගල හැඟීම නැතිලා ධර්මතාවයක් කියන තැනකින් Taman හම්බ වෙනවා. අර මට දෙන්න පුළුවන් මගේ පොරොත්තුවල දෙන්න පුළුවන් මොනවද මට දෙන්න පුළුවන්. ඔන්න ඔය මට්ටමට ආවහමයි අපි කතා කරන දර්ශනීය සාධාරණ දර්ශනය හරි. ඒක මෙහා ලෝකයේ ඇත්ත වෙලා නම් දැන් මේ දර්ශනේ ලෝකයේ ඇත්තට හරියන්නේ නැහැ. දැන් එකින් එකට බලන්න වෙනවා Taman අල්ලගෙන තියෙන ඒවා අතහරින්න. ඒ නිසා මේ ප්‍රතිපදාවේ අපිට පොඩක් දෙයක් හම්බුණා පූර්ව භාග ප්‍රතිපදාව සහ ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාවෙන් කරන්නේ නීවරණ ධර්ම දුරු කරනවා නැත්නම් ලෝකයේ ඇතුළේ ඉඳලා ලෝකෙ එළියට ගන්නවා ප්‍රතිපදාවෙන් කරන ලෝක නිරෝධයම අතීතයේ තිබ්බා නෙමෙයි ඒඳ දකින්න පෙර තිබ්බා නෙමෙයි කියලා අතීතන්තය අතාරිනවා දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි කියලා අනාගතන්තය අතහරිනවා වර්තමානයේ හේතු නිසා හටගෙන හේතු නැති නැති නම් වර්තමානයේ නිරෝධය සාක්ෂාත් කරනවා. එතකොට අතීත හැ නිරුද්ධ වෙලා අනාගත හැ ඉපදෙලා නැහැ වර්තමාන හැ හටගෙන නැති වෙනවා කියන තැනදී දන්නා වූ දක්නා වූ සිතක් නිර්මාණය වෙනවා. එතකොට මේ සිතට හැම වෙලාවෙම රහතන් වහන්සේ කියන සිතට හමු වෙන්නේ ඇහි නිරෝධය. අතීත හැ නිරුද්ධ වෙලා අනාගත හැ ඉපදෙලා නැහැ වර්තමාන ඇහැට තලු මරන්න ඇහි සතුට වෙන්න ඇහැ නිසා දුක් වෙන්න නෙමෙයි ඇයි යථාර්ථය දකිනවා ප්‍රත්‍ය නිසා හටගත්ත ඇහැ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දන්නා වූ දන්නා ඕනක් නිර්මාණය වෙනවා. එතකොට අන්තිමට මේ සිතට හම්බලා තියෙන මොකද්ද? රහතන් වහන්සේගේ ඇහි නිරෝධය. වර්තමාන ඇහෙද තලු මරනවා නෙමෙයි ජීවත් වෙනවා නෙමෙයි වර්තමාන ඇහෙන් සැප දුක් විඳිනවා නම් ලෝකෙන් සැප දුක් විඳින තාක් මොකද උනේ ලෝකය යන ගණිත කියන්නේ නේ ලෝකේ දේවල් වලින් සැප දුක් විඳනකම් අටලෝ ධර්මෙන් කම්පා වෙනවා කියුවා. ලෝකේ දේවල් වලින් සැප වෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ. ඒ හින්දා ස්පර්ශ ආයතන හයෙන්ම සැපවත් වෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ. ඔතෙත් රහතන් වහන්සේට විශේෂ ගුණ නාමයකින් හඳුන්වනවා අපි. රහතන් වහන්සේ කියලා කියන්නේ චලංග සමන්නාගත උපේක්ඛාවක් කියන පොතේ කියලා. චලංග කියන්නේ ච අංග අංග හයක් තියෙනවා. මොකද්ද? චක්කු සෝත ගාන ජීව කාය මන කියන මේ අංග හයම උපේක්ෂයි. ඇස් ඉදිරිපිට රූපයක් ආවොත් උපේක්ෂයි. ඒක සැපසාගත වුණා දුක්සාගත වුණා උපේක්ෂාගත වුණා උපේක්ෂයි. කනට හම් වෙන ශබ්දේ සැපසාගත වුණා දුක්සාගත වුණා උපේක්ෂාගත වුණා උපේක්ෂයි. කියලා පොතාගෙන හම උපේක්ෂයි. ඔන්න ඔය මානසික මට්ටම හදාගන්න තැනට තව අපි නමක් නම් කරනවා නිරෝධ සත්‍ය කියලා. ප්‍රතිතාවම ලෝකෙ විඳින සියලු දුක් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥාවේ තම තමන්ට හැකි විදිහට සීලයට පිළිපදලා සත්‍ය නිමිත්ත හිත තබාගෙන ආනාපාන සතිය ආදී සමත කමඨහනක බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී සමත කමඨානක හිත තබාගෙන චිත්ත සමතයක් ඇති වෙන්න කටයුතු කරනවා චිත්ත සමතයක් ඇති වෙන්න කටයුතු කරන ගමන් දැන් ආරම්භයේට පළවෙනි පන්තියේ හෝඩි පන්තියේ බැඳුණු ළමයා 10 පන්තිය ගණන් හදන්න යන්නේ නැහැ දැන් මෙයා පෙර නොතිබීම හට නිතුරු නැතුව නැති වෙනවා කියන දර්ශනය මූණන්න යන්නේ කියාට වැඩක් නැහැ. එහෙනම් බෑ. මොකද ලෝකයේ ඇතුලේ ඉන්න කෙනෙකුට හොඳට තේරුම් ගන්න මම කිව්වේ ලෝකයේ ඇතුලේ ඉන්නවා කියලා ඕගලන්ට තමන් තමන් ලෝකයේ ඇතුලේ ඉන්නවා කියන දැනගන්න තියෙන දේ තමයි මොකද්ද? ඇහැට පෙනෙනකොට පෙනෙන දේ සජීවී වෙලා ඕගොල්ලෝ ලෝකෙ කෙලවරටවත් ගියායයි කියන මට්ටම තේරෙන්න කොහොමද? විත්තිය ගහම ෆොටෝ එක ඇහැට පෙනෙන එකයි තත්ත්වයක්වත් වෙනසක් නැහැ තමන්ගේ හිතේ. තමන්ට තමන්ව දැනගන්න පුළුවන්. ඔය මට්ටමට ආවහම. එතකොට එහෙමනම් දැන් ඕනේ ලෝකයේ ඇතුළේ ඉඳලා ලෝක කෙලවරට එළියට එන්න ක්‍රමයක්. සීලයක පිළිපියා චිත්ත සමතය ඇති වෙන කමඨහනක් වැඩුවා මේ කාලෙදි තමයි මම මතක් කළේ ලෝකයේ ඇතුලේ අවශේෂ අරමුණු අතහරින්න සත්ව පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු නෝනේ මෙහෙ කරන්න. දැනගන්න නෙමෙයි කරන්න කේස්ලොම් නියත ධම්මස්නහර කියලා ප්‍රකට ප්‍රකට කොටස් හෝ අනුපිළිවෙලිය වලින් හෝ නුවණින් බලනවා කනගුණ ආහාර නිසා මේව හැදෙන්නේ කියලා බලනවා ආහාර නැතිව නැතිව කියලා බලනවා කයේ ස්වභාවය බැලුවට යනවා එනවා කතා බහ කරනවා දැකීම හැම කෘත්‍ය කරන එක තවත් අපි රැවටෙන නිසා කය අතුරු කරගෙන සිතෙන් කරන වැඩ ටිකක් මෙනෙහි කරලා බලනවා රූපයේ කෙස්ලොම් නියද ධම්මස්නාර ආදී කොටස් වලින් යුක්තයි කනබුන ආහාරයෙන් මේ රූපය හැදෙන්නේ කියලා බැලුවා එබඳු කය අසුරු කරගෙන පවතින සිත නිසායි මේ කය සවිඥාන කියලා දින කෙනෙක් මගේ කයක් මගේ කයට දැනෙනව නෙමෙයි. කයට දැනෙනව නෙමෙයි. කය ඇසුරු කරගෙන පවතින හිතටයි දැනෙන්නේ කියලා මේ දැනෙන සංවේදිතාවේද ගන්නව සම්පූර්ණ මනෝ සිද්ධියකට. මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තජයසික ටික නිසා මේ කයේ දයමෙම වෙන්න කියලා බලන්න. ඊට පස්සේ බලනවා කය ඇසුරු කරගෙන පවතින සිතේ නොවේ රූප දකින්නේ. හොඳට පෙනෙන අරමුණට කය ඇඳන්න දෙන්න එපා. මෙන්න මේකේ දක්ෂ වෙන්න. ඔගොල්ලන් ලෝකෙන් එළියට එන්න වේගවත්ම ක්‍රමය ඔගොල්ලෝ වචන ටිකක් මුමුණ විතර මේක අර්ථය හැපෙන්න හිතට අල්ලා දෙන්න එක දවස් ගානයි හරියට ඕනනම් අල්ලා දෙන්න ඕන. මේක කරන්නේ නැහැ කියලා මම කියන්නේ ඔයගොල්ලෝ. කරනවා නම් විශේෂ වෙනස්කම් ශනිකව දැනෙනවා. ඔගොල්ලෝ පින්වතුන්ට පේනවා හොඳට පේන අරමුණ. පේනකොට මේ ඉඳගෙන ඉන්න මම මේ අරමුණ දකින්නේ වගේ තැනකින් Tamanට දැනෙලා තියෙන්නේ. ඒ දැනුම තුල තියෙද්දිමයි Taman ඉන්නේ. ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදුණු මේ කය සහිත Taman මේක මේ අරමුණ දකිමින් ඉන්න වගේ තැනකින් ඔයගොල්ලෝ ඉන්නේ. නමුත් ඔයගලන්ට පුළුවන් මේ ලෝකෙ එළියට එන්න, ලෝකෙ කෙලවරට එන්න නැත්තම් මේ රළු මට්ටමේ කෙලෙස් අඩු වෙන්න මේ ක්‍රමවේදයන් පුදුම විදිහට වටින ඔය ඔයගොල්ලෝ ඒක කරන්නේ ඒක හැමදාම කියනවා අහන ওই මට්ටමේ ඉන්නේ හැමදාම ඉතින් ඒ මට්ටමේම ඉන්නේ මොකද ඇත්තට මේක හැමදාම අහන එකක් හැමදාම කියන එකක් නම් කළ යුත්තක් එතකොට ඔගලන්ට මේ අහගත්ත දේ කරන්න නම් ඒ කියන්නේ හොඳට කළොත් නොබෝ දවසකින් පේන්නේ නොතේරෙන. කය ඇසුරු කරගෙන පවතින හිතට මේ රූපෙ පෙනෙන්නේ. මේ කය රූප දකින්න හිතට නවයතනක් දීලා විතරයි නේද කියලා හිතන්න කිසිම වෙලාවක මේ කය සහිත මට රූප පේනවා කියන තැනට ඉඩ තබන්න නැතුව රූපේට කිසිම පෙනීමක් දැනීමක් නැතුව කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදස් වලින් හැදුණු මලමිණියක් වඳු අචේතනික රූපයක්. ඔය රූපේ උඩරිම වැඩ ටික කරලා තියෙන්නේ මොකද්ද? හිතට නවාතනක් දීලා විතරයි. කයට ඕකේ කියලා කියනවා හිතට බැසගෙන ඉන්න තැනක්. ඒ කය ඇසුරු කරගෙන කයේ දැසගෙන කයේ පිහිටලා ඉන්න හිතෙනේ මේ රූප දකින්නේ මෙහෙම පෙනෙද්දි මේ කය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන මේ කය ඇසුරු කරගෙන පෞතින හිතට නේද ඇහැ උපකාරයෙන් ඇහැ හරහා මේ පෙනෙන්නේ රූපේ කය ඇසුරු කරගෙන පෞතින හිතට නේද සද්ද ඇහෙන්නේ කියලා බලන්න. ඔහොම බලනකොට බාහිර සවිඥානික නාම රූප දෙක විදිහට බලන්න එහෙම බලබලා හිටියොත් ආධ්‍යාත්මික කය මමයි කියන හැඟීම ඉතුරු වෙනවා ආධ්‍යාත්මික පැත්ත විතරක් බලබලා හිටියොත් බාහිර සත්‍ය පුද්ගලයන් නම් කියන හැඟීම ඉතුරු වෙනවා ඒ නිසා ආර්යත බහිතාව කලින් කලට සවිඥානික තමයි කියන කය දෙලිය යුතුයි බාහිර කය දෙලිය යුතුයි අජිත බහිද්දවා මේ ධර්මතා දෙකම නුවණින් ওই විදිහට බලමින් ආනාපාන සතිය වඩන්න නැත්නම් සමතකම තනක් වඩන්න සමතකම තනක් වඩමින් මේ විදිහට බලන්න සීලේ පැත්තක පිළිතුරු තියාගෙන අවබෝධ දක්වනවා සීලේ පතිත්තය නරෝ සමඤ්ඤ චිත්තම් පඤ්ඤච්ච භාවයන් කියලා කිව්වේ එතකොට මේ විදිහට සවිඥානික වස්තුන්ගේ නාම රූප දෙක බලද්දී අහේතුක අවස්ථක ස්ථානේ බලන්නේ නිකම්ම බලන්නේ කවුරු හරි කොතනක හරි අරමුණක් සිහි කරගෙන අරමුණු හිතෙන් අල්වාගෙන මේක බැලිය යුත්තේ ඒ කිව්වේ අපි කියමු යාළුවෙක් නම් යාළුවා කවුද නිමල් ආ නිමල්ව හොඳට අල්ලගත්ත හිතෙන් නිමල් කියන රූප සටහන අල්ලගෙන අපි නිමල් යාළුවා කියලා කියන තැනකදී ඒ රූපේ තියෙන මෙන්න මේ මේ දේවල් නේද? ඒ කොටස් ඇදලා තියෙන මේ ආහාර නිසා නේද? එතනද නිමල් කියලා කෙනෙක් නිමල් රූප බලලා තියෙනවා නිමල් සද්ද අහලා තියෙනවා නෙමෙයි. කන්න බොන ආහාරයෙන් යුක්ත රූපය ඇසුරු කරගෙන එතනද කර්මානුරූප වෙනුනි විඥානය ඇතුළු වෙනවා ඒ කයේ පිහිලා තියෙන සිතටයි රූප පෙන්ලා තියෙනවා ඒ කය ඇසුරු කරන සිතටයි ශබ්ද ඇහෙන්නේ කියලා බලනකොට මෙච්චර කල් රූප බලපු සත්හාපු නිමල් කෙනෙක් දැක්කනම් ලෙඩ වෙන මහල් වෙන දුක් විඳින නිමල් කෙනෙක් අපිට ඉතුරුනේ නැවම දැක්කනම් ඒ වැඩ කටයුතු ටික කරපු අපි නිමල් කියලා කියපු දැක්කපු තැනක ආහාරයෙන් හැදිච්ච හිතට නවතනක් දුණු රූපෙකු ආහාරයෙන් හැදිච්ච පූර්ණ කොටස් සිතකින් යුක්ත රූපයක නවාතන් ආරගෙන සිටින සිතකින් කරන වැඩ ටිකකුත් වෙනවා. එතකොට හිත ක්‍රියාවෙන් පස්සේ දැකීම් ක්‍රියාවෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ආහාරයේ ඒ ආහාරයේ රූප කලාපෙන් පස්සේ දිගලා යනවා. නිමල් කියන්නේ ආහාරයෙන් හැදිච්ච කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියතිකටද ඒකය අතුරු කරගෙන දැකීම් කෘත්‍ය කළ නිරුද්ධ වෙච්ච චිත්තකාරී සිත ටිකටද ඇතින් කෘත්‍ය කළ නිරුද්ධ වෙච්ච චිත්තචෛසික ටිකටද එකම සිත බුද්ධිය යන මේ අවස්ථාවේ බුද්ධ නිරුද්ධ චිත්තචෛසික කාටද නිමල් කියන්නේ කියන ප්‍රශ්නේ එතකොට ඕගොල්ලෝ මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි කන බොන යන එන දකින්න අහන නිමල් නෙමෙයි ඔය අඩු වෙන ඕගොල්ලන්ට දුක යඩු වෙන්නේ ටික ටික නිමල් ලෙඩ වුණා නිමල් මහලු වුණා නිමල් මැරුණා නිමල් බැන්නා නිමල් ගැව්වා කියන ටික තමයි අඩු වෙන්නේ ඒ වගේ ওই මට්ටමේදී ලෝකයේ ඇත්ත වෙලා විඳින තියෙන ටික තමයි අඩු වෙන්නේ. අම්මා මලා, අම්මා ලෙඩ වුණා, අම්මා මහලු වුණා කියන දුක. උදව්පකාර කරනවා, යුතුයකම් කරනවා, කරුණාවෙන් සලකනවා කියන සිද්ධිය වෙනම එකක්. ඇත්ත දකින්නවා කියන සිද්ධිය වෙනම එකක්. ඇත්ත බව දකින මනස උදව්පකාර කරන කරුණාව පිට නැතුව නෙමෙයි බෙහෙලින් පුළුවන්. මේ අම්මා කියලා දකින තැනක තියෙන නාම රූප දෙකක් කියලා දැක්කා කියලා එතෙන්ට කරන උදව් උපකාර තවත් වැඩි වෙනවා මිසක කරුණාව මෛත්‍රිය තවත් වැඩි වෙනවා මිසක තව උපස්ථානයක් උපකාරක ධර්මයක් මේ නාම රූප දෙකට පවත්වලා මෙතනද අවිද්‍යාවෙන් ගලවන්න ඕනේ කියන තැනකින් තවත් සංග්‍රහ කරනවා මිසක උතන සත්‍ය කුගේ නැහැ කියලා ගතලා දාන්න බවක් මේ මනසේ නැහැ මේ ලෝකේ නැහැ එහෙනම් තවත් වැඩි යහපතක් ඇති වෙනවා එතකොට ඒ විදිහට අපි බලන්න බලන්න ලෝකයේ තියෙන ධර්මතාවයෙන් ඇත්ත වෙච්ච ගතිය අඩු වෙනවා. අඩු වෙනවා කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ඔය නිමල් කියන තැන චිත්තචෛතසික ටිකේ ආහාරයෙන් හැදුණු රූප කෙලෙස් තිබුණා නෙමෙයි. ඒ නාම රූප දෙක නොදන්නාකම නිසා අපේ මනසේ ඇති විචාරස්රෝයෙන් ඇදි අඩු වෙලා තියෙනවා. ඒ අපේ මනසේ ආශ්‍රව අඩු වෙන අඩු වෙන අර නාම රූප දෙක නාම රූප දෙක කැටි දකින්න පුද්ගලෙක් කැටියට නොදකින්නවා කියන පුද්ගලෙක් කැටියට දකින්නකම අඩු වෙලා පුද්ගලෙක් කැටියට නොදකින්නවා කියන කම වැඩි වෙනවා මේ තියෙන්නේ ඔන්න ඔහොම ටික ටික ටික ටික දකින්න දකින්න දකින්න දකින්න බාහිර රූපය කියන තැන එහෙම එහෙම දැක්ක සජීවී ගතිය නැති එතකොට ඕගොල්ලන්ට වර්ණ සටහනක් විතරයි කියන තැන දකින්න මට්ටමට එන්න එන්න පුළුවන්. මේ දකින්න දේ ඇත්ත වෙලා දකින්න දේ තුල අම්මල තාත්තල දුවල පුතාල නෑදෑයෝ ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන ඒවත් මොනතරම් වටිනාකමකින්ද එකම ඇහැට පෙනෙන රූපායතනයේ ඇතුලේ මහා ලෝකයක් මවාගෙන අඬනවා විලාප දෙනවා කෑ ගහන මේ ලෝකයම එළියට ඇවිල්ලා රූප ආයතනයක් දකින්න කෙනාට තේරෙන්නේ විහිළුවක් වගේ තේරෙයි. මේක මහ පුදුම දර්ශනයක්. ඔයගොල්ලන්ට හරි පුදුමයි හිතේ. මේ එකම රූප ආයතන පිටියේ ගහපු රූප ආයතනයේ වගේ මේ ෆොටෝ එක වගේ ෆොටෝ එකක් මේ තියෙන්නේ. මේ ෆොටෝ එක ඇතුලේ සත්වය පෙන්වලා සත්වය උපද්දලා පුද්ගලය පෙන්වලා පුද්ගලය උපද්දලා ඒවත් අඩුව ටිකක් දීලා වටිනාකම් දීලා මේ ඔක්කොම ටික කරලා තියෙන ලේසි නෑ මේ අවිද්‍යා සංකාර කියන ධර්මතාවයෙන් මෙහෙම සිටින්. ඔය ඔක්කොම ලෝකයා විඳ දුක් ඔක්කොම වල ලෝකෝත්තර කියන එක ලෝක කෙලවරට ආවා. වර්ණ සටහනක් කියන තැනට එනවා. ඊට පස්සේ අන්න එතෙන්ට ආවහම ඒ කියන්නේ මේ නීවරණ ධර්ම තුනේ එතකොට විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මෙහි කියලා කාමයන්ගෙන් වෙන්වහම කාමයන්ගෙන් වෙන්වීම නිසාම හටගත් විවේකය නිසාම ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ඒ ප්‍රීතිය නිසාම පස්සද්ධිය පස්සද්ධිය නිසාම සැපේ සැපේ නිසාම හිත සමාධිය වෙනවා. එතකොට කියනවා විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පට්ඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. කියන්නේ ප්‍රීතියෙන් සැපෙන් යුක්ත වූ ධ්‍යානයක් ලැබෙනවා. අන්නේ සිතට අන්නේ මනසට මේ පෙනෙන වර්ණ සටහන කියන එක දකින්න පෙර තිබෙන මේ දැක්කන් පසු තියෙන එක අවස්ථාවටද මේ ඇහැ විසින් උපද්දලයි පෙන්වන්නේ කියන එක ඇහැ දකින්නේ රූපෙන් රූපේ දකින්නේ ඇහෙන් ඒ කිවි ඇහැ පේන්න ඇහැ උපන්නා කියලා එයා දන්නවා රූපේ දෝනගෙන ඇහැ උපදිනවා. ඇහැ උපන්නොත් කොයි වෙලාවකරි රූපයක් පේනවම කියලා එයා දන්නවා. ඒ පරිහාරයෙන් එයා අහනවා. පෙර නොතිබී මට ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා. ප්‍රාර්ථනා ඕනේ සමාධිගත කල්හි ඇත්ත ඇති හැටි දැකීවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. මෙහෙම දකින්නකොට ඇත්ත දකින්නකොට කලකිරෙනවා. මේ තරම් හටගෙන නිරුද්ධ වෙන වර්ණ සටහනක් ඇතුලේ පුද්ගලයෝ සත්වයෝ අම්ම ඒ කියන්නේ මේ වර්ණ සටහන ඇතුලේ මව්මල දුක්ඛ බින්ද කොච්චර විඳලා තියනවද මේ වර්ණ සටහන ඇතුලේ පියාමල දුකට විඳපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි මේ මව් මේ වර්ණ සටහන ඇතුලේ නිකන් මේක හිතන්න ඈට පෙනෙන වර්ණ සටහන ඇතුලේ නේ මේ චිත්‍රය ඇතුලේ ඇත්ත වෙලා දරුවමල දුකට අඬපු කඳුළු සතර මා සාගර ජලයට වැඩි කියලා එයා දකිනවා. දකිනකොට කලකිරෙන එදාට තමයි අත්ත නිග්ගදී දුකේ දුකේ කලකිරෙන. ඔය අපි දැන් හිතන කලකිරීමක් නෙමෙයි ඇත්ත ඇතිහෙත් දකිනකොට කලකිරීම. කලකිරනකොට නොයලෙනවා. මේ රූප ආයතනේ නොයලෙනවා. නොයලෙනකොට මිදෙනවා. ඇස් ඉදිරි පිටට කොච්චර රූප ආවත් ඒ එකකින්වත් මේ හිත කම්පා වෙන්නේ හොඳට බලන්න. එයා මේ පේන අරමුණේ ඇලෙන්නේ නැත්තේ, බැඳෙන්නේ නැත්තේ, ගැටෙන්නේ නැත්තේ, ඒකෙ මිදලා පවතින්නේ. මේක වර්ණ සටහනක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන මානසික මට්ටමක් එළඹිලා. නමුත් වර්ණ සටහනේ කෙලෙස් සිදුල පුද්ගල සත්‍යය දකින අපිට හිතෙන්නේ රහතන් වහන්සේ කියන්නේ හරි පුදුම චරිතය. අපි මෙච්චර කාර්, බස්, රාම්, රිදී, මිල මුදල් වලට තණ්හා කරන ඔය එකටවත් තණ්හා නැතුව ඉන්නව නේද වගේ තැනක අපිට තියෙනවා. තේරුණා කියන්නේ. නමුත් එතන ඒ ඔක්කොම අයින් කළේ දර්ශනයකින්. එයා මේ චූටි තැනකින් ඉන්නේ. එයා නියපොත්තෙන් කඩන දේ අපිට පොරොකින් දෝෂ දෙකම කපා ගන්න බැරි වගේ තැනකින් පේන්නේ. කියන්නේ අපේ ජීවිතේ හිතා ගන්න බැරි චරිතයක්. අපිට මේ පේන රූපායතනේ කොච්චර වටිනා රන් රිදී මැණික් කියලා කොච්චර වටිනා දේවල් තියෙද අපේ තණ්හාව යෙදෙන්න. ඒ නිසා ගහ බැන ගන්න මරා ගන්න කෙනෙකුට අසාධාරණකම් කරලා ගන්න. නමුත් ඔය ඔය ඒ එහෙම වටිනාකම් අපි දකින්න තැනට අපිට හම්බ වෙන තැනට රහතන් වහන්සේ කියන්නේ මොකද්ද? වර්ණසටහන කෙරුණ තිබෙන මාතක නිදුක් නැති නැති නැති දර්ශනයක් තියෙන. සුළු දෙයක් ඒ ජීවිතේ. නමුත් අපිට පේන්නේ අපේ හිත කුපිත කරන කලම්බන මේ තරම් වටිනා වස්තුවේ ඇත්තටම ඇත්තයි. ඇත්තටම රහතන් වහන්සේ කියන්නේ ලෝකයට හම්බෙන දේ හිතන්නවත් දෙයක් නෑ. ඒ කියන්නේ කබර කතාව වගේ. මොකද? කබරයා බොහොම කැමැත්තෙන් ආසාවෙන් බොහොම තණ්හාවෙන් දවස් ගාන කුණු එක ගන්ධ ගහන මලකුණක් කද්දි අපි ළඟට යනකොට ඔය හිතන්නේ මේ උදුර ගන්න හදනවා එනවා කියලා. අපි මේ ඒකේ ගාවි යන්නේ කොහොමද ඉවත් වෙන්නේ කොහොමද ඒ තරම් විලකුලෙන් ඉන්නේ. නමුත් කබරේ හිතන්නේ මොකද? උගේ මානසික මට්ටමට උගේ වටිනාම දේ උදුර ගන්න හදනවා වගේ. ඒ වගේ කබරේ වගේ තමයි ලෝකේ. මේ කුණු ගොඩ හරි වටිනාකමින් ඉන්නකොට රාතන් වහන්සේ කියන්නේ ඒක හරියට දුගඳ කුණු ගන්නවා වගේ ඒක ගන්නවා කියලා ළඟටම යන්න කැමති නැහැ. නමුත් රහතන් වහන්සේගේ ඇති ගති නොදන්නකොට තග්ගල හංගනවා අරයට දෙන්න විදන්නේ. අර මසුරු සිතාන කැවුනේ නැන්නේ නේද ඒ වගේ. ඉතින් ඉතින් මම මතක් කළේ මේ ලෝකෙ මිදුනේ රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකෙ මිදුන කියලා කිව්වේ කොන වගේ දර්ශනයක් ඇති. අනේ ලෝක නිරෝධය දක්න දර්ශනයට කියව ලෝකෝත්තරයි කියලා. පූර්ව භාග ප්‍රතිපදාවෙන් ලෝකයේ තියෙන දේ අතහැර හැර ලෝකෙ කෙලවරට ගන්නවා. දෙවෙනි එක ලෝකයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයකින්ම ලෝකය නොඇල්ලා ලෝකෙ මිදුන ලෝකෝත්තරයි කියලා. මේ මට්ටමින් ලෝකයේ දුකෙන් මිදලා ලෝක නිරෝධයේ දනිමින් දකමින් දන්නා වූ දක්නා වූ චිත්තචෛතසික පරිහරණය කරමින් ජීවත් වෙන තැනට ස්කන්ධ පරිහරණයක් කරනවා ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියා අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවියා රහතන් වහන්සේ කියලා කියනවා ඊට පස්සේ ලෝක ධර්මතා අටයේදිච්ච ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනවා ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. නැත්තම් ඒ ස්කන්ධ ටිකේ යථාභූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක්කතු උපදින චිත්තජයසික ටිකක් තියෙනවා. ඒ චිත්තජයසික ටිකේ ටිකද අවසන් වෙන දවසක් තියෙනවා. ඒ ටිකට කියනවා අනුපතිශේෂ පරිණාම කියලා. ස්කන්ධයන්ගේ නැතිවීම හොඳට දකින්න රහතන් වහන්සේ කියලා කෙනෙක්වත් පිරුණම් පානවා නෙමෙයි. පිරිනොම්පාණ්ඩ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නව නෙමෙයි. රහතන් වහන්සේ දෙන්නේ පුද්ගල භාවයක් තියෙන අපිට. එතනද තියෙන්නේ මේ වගේ ධර්මතා දෙක. දුක් වූ ස්කන්ධය නිරුද්ධ වෙනවා. රහතන් වහන්සේ පිරුණම් බලනකොට අපි දකින්නට තියෙන මොකද දුක් වූ ස්කන්ධය වෙනවා. කෙලස් ටික නිරුද්ධ වෙලා ලෝකයේ විඳින දුකෙන් මිදුණා. ස්කන්ධ ටික නිරුද්ධ වුණාම ස්කන්ධ පදේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ නිවීමට කිවසෝපදේශ නිබ්බාන ඒ Nirodhi සාක්ෂාත් කරගන්න සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රි ශික්ෂාව పూర్ව මාර්ගයේ වඩලා ලෝක ඇතුලෙන් එළියට එන්න ඒ ලෝකෙන් එළියට ආපු තමන්ගේ මනස තමන් කෙරෙහිම දකිද්දී තමන්ට ප්‍රීතිය සැපේ සතුට උපදින මම දුකෙන් මිදුණා ලෝකෙ මිදුණා නේද කියලා ඒ සත්‍යත්වයට ඒ සතුටටම හිත සමාධිය වෙන ඒ සමාධියටම ලෝකයේ අටගෙන නැති වෙනවා කියලා දකින්න. දැකලා ලෝකයෙන් නොයලුණු නොගැටුණු ලෝකෙ මිදුණු මනසක් හම්බ වෙනවා ඒ විදීම දකෝප වෙනවා. ඒ විදීම අකෝප වෙන වෙන මුකුත් නිසා නෙමෙයි මේ ලෝකය කියන එකේ ඇත්ත දැකලම මිදුණු නිසා. එතකොට ඔන්න ඔය වගේ එක පරයයකින් චතුරාර්ය සත්‍ය දැනගෙන නැත්නම් නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේකයි කෙනෙක් නිවන් දකින්නවා නෙමෙයි මෙන්න මෙහෙමයි වෙන්නේ මෙතන තියෙන ධර්මතාවය මේකයි කියලා තේරුම් ගන්න ඒ ධර්මතාවයේ ජීවිතය කරගන්න සාක්ෂාත් කරගන්න එතෙන්ට යන්න ඒ සඳහා සීල සමාධි ප්‍රඥා වඩන්න භාවනා කරන්න. එහෙම වුණාම තමන්ගේ නිවීම තමන්ගේ විදීම තමන් හදා ගන්න පුළුවන්. එතකොට වල්මත් වෙන්නේ නැහැ. අපි ටිකක් කළ දැන් මොකද කරන්න ඕන කියලා අහන්න වෙන්නේ ඒ හින්දා එක ක්‍රමයකට බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන චතුරාර්ය සත්‍ය කල්පන මේ වගේ පරියායකින් දේශනාව අවසන්දී එතෙන්දි මාර්ගඵල ලැබෙනවා ඊට පස්සේ සමහර කෙනෙකුට ශ්‍රුතම ඥානෙ ලැබෙනවා අහගත්තා යම් දැනුමක් ආව තම ජීවිතේ වල නැහැ ඊට පස්සේ ඒක දැක ගන්න පුළුවන් මට්ටමට චිත්ත සමතයක් ඇති කරගන්න කමඨහන කරගෙන පැත්තකට ගිහිල්ලා ඒ කමඨහනෙන් හිත වැටුනම මේ දර්ශනය ඒ කියන්නේ ඇත්තටම අකෝප්‍ය අකම්පේ මනසක් හදාගන්නයි තියෙන්නේ කියන එක එයාට තහවුරුයි. ඒ මනස නිර්මාණය වෙනකම් එයා කොහොමද රැවටෙන්නේ? කටයුතු ටික කළා මම කළ යුත්තේ කළා කියන තැනකින්ම තමන්ගේ ජීවිතේම තමන් දකින්න තමයි අපහුවෙන්නේ. ඉතින් අදත් එහෙම වෙන්න ඕනේ. ඒම වෙන්න වෙන මොකුත් නෙමෙයි මේ වගේ එක පරියායකින් එක ක්‍රමයකින් ධහම කෙරවල ඉස්සලා අහගන්න. ධහම ඉස්සලා දැනගන්න. අහගෙන දැනගත්තාමයි Taman දෙවි කරන්න පුළුවන්. එහෙම නැතුව මම ඕගලන්ට ආනාපාන සතිය වඩන්න කිව්වහම ඕගොල්ලෝ ආනාපාන සතිය වඩනවා. බුදු ගුණ වඩන්න කිව්වහම බුදු ගුණ භාවනාව කරනවා, මෛත්‍රී භාවනාව කරනවා, මෛත්‍රී භාවනාව කරනවා. ඕගොල්ලෝ කරන්නේ මම නිවන් දකින්න වෙන්නේ. ඒ දර්ශනේ තියෙන මංගලව. නමුත් කවුරුත් කිව්වට නෙමෙයි කරන්න ඕනේ. අපි දෙන්නත් ඕනේ කරන එක නෙමෙයි. කරන්න ශක්තිය ඉදහගේ ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ ටික මෙතෙන්ට මේ විදිහට කළ දවසට මේ සසර මිදෙන්න කියලා මේ විමුක්තිය පෙන්වලා විමුක්තියට ඒ සඳහා මෙහෙම කරන්න කියලා මේ ටික යල්ලා දෙනවා. ඉතින් අද දේශනාවත් ඔයගොල්ලන්ගේ නිවීම ඔයගොල්ලන්ගේ මිදීම හදාගන්න හේතු උපනිශ්‍රේම වේවා කියලා හැමදෙනාටම පිරුවන් සරණයි. ඒව ගන්න මම දන්නවා වෙලාවක් ගියා කියලා බැන බැන හරිය අහුවක් පිනක් සිද්ධ වෙනවනේ කියලා මාත් Thank you.